මේක ඒ <clears throat> පටිච්චසමුපාද ද්වාදස ක්‍රමයට විස්තර කරනකොට අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආයතනං කියලා මේ විඥානය නිසා පහළ වෙන නාම රූපයත් මේ නාම රූපය නිසා පහළ වෙන සලආයතනයත් කියන මේ සම්දිස්ථානයි. ඉතින් මේක සාමාන්‍යයෙන් අපේ <clears throat> සම්ප්‍රදාන කූල අටුව ආක්‍රමයට අනුව මේ නාම රූප විඥාන කියන ඒ පුරුකත් විඥාන මේ නාම රූපයෙන් ඇති වෙන සලායතන කියන පුරුකත් විස්තර කරන්නේ මව් කුසේ පිළිසිඳ ගන්න අවස්ථාවක් වශයෙන් මව් කුසේ හැට ගන්නා වූ ඒ සියුම් කලල රූපයට මේ විඥානයේ පැමිණීම නිසා ජීවියාගේ අට ගැනීමක් ඇති වෙලා දසමාසයක් ඇතුළත ඒ නාම රූප විඥාන සහිත ඒ කලලය සලායතන වශයෙන් වැඩිලා දරුවෙක් බිහි වෙන අවස්ථාවක් වශයෙන් තමයි විස්තර කරලා තියෙන්නේ. ඉතින් එතනදී ඒ <clears throat> කටයුත්ත විග්‍රහ කරන්න යෑමේදී හරියට දුෂ්කරතා තියෙනවා. විවිධාකාර දුෂ්කරතා තියෙනවා. ඉතින් ඒක නිසා නමුත් තාම සම්ප්‍රදාන කුල විග්‍රහය පවතින්නේ උප්පත්ති අවස්ථාවේ කියලා. ඉතින් මීට ඉස්සරහින් තියෙන සලායතන ඒ වගේම ඒ අනුව පහළ වෙන ස්පර්ශ වේදනා ආදී සෑම කොටසක්ම අපි සම්ප්‍රදාන කූල ක්‍රමයට ඒ අලුතෙන් જાතියක් බිහි වෙන තැනදී පුරුකට සම්බන්ධ කරලා ගත්තත් අපි උත්සාහ කළේ මේ පවත්වපු ධර්ම විවරණ මාර්ගයේ විදියට මේ ජීවිතයේ චිත්තක්ෂණයක ඉපදීමක් එහෙම නැත්නම් පසු කාලීන අර්ථ දක්වන ක්‍රමයට බලනවා චිත්ත වීතියක උප්පත්ති අවස්ථාවක් වශයෙන් ගත්තාම ඒක මේ මුලැමැදාග තුනම මේ ජීවිතේම බලන්න පුළුවන් ගතියක් තියෙනවා. එතකොට විපස්සනාට ලක් කර ගන්න පුළුවන් ගතියක් තියෙනවා. එවැනි බැලීමකට අර සම්ප්‍රදානුකූලව මේක විග්‍රහ කරන්න ඇත්තෝ එච්චරම කැමති වෙන්නේ නැහැ. මේක ටිකක් මේ රැඩිකල් වාදී කියලා එහෙම නැත්නම් මේක සෙල්ලක්කාරයි කියලා අදහසුත් තියෙනවා. නමුත් මේ විග්‍රහය දිහා බලනකොට ත්‍රිපිටකයේ ඒ දෙකටම බුද්ධ වචන අනුව නැත්නම් මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ වචන අනුව බලනකොට ඒ දෙකටම අදාළ සාක්ෂි තියෙනවා. ඒ කියන්නේ අපිට මේ විවෘතව තියාගන්න පුළුවන් මාතෘකාව. එක ජීවිතයක් හමාර වෙලා ඊගාව ජීවිතයට යනකොට මේ ජීවිතයෙන් ගෙනියන ඒ කර්ම වේග විඥාන වාසයෙන් අලුත් ජීවිතේ පහළ වෙන නාම රූපයට ඇතුල් වීම නිසා ඒක සලායතන වලටපත් වෙලා ඒ සලායතන වලින් ස්පර්ශය ලැබලා ඒ ජීවිතයක් ඇති වෙනවා කියන අර ප්‍රධාන සම්දිස්ථානයට තමයි අටුවාව මේක සම්බන්ධ කරන්නේ. අපි උත්සාහ කරන්න හදන්නේ ඒක චිත්තක්ෂණයක ඉඳලා ඊගාව චිත්තක්ෂණයට යනකොටත් මේ දෙක අතර මේ ගැටලීමක් මේ දෙක අතර එකිනෙකා ප්‍රත්‍යুৎপন্ন වීමක් තියෙනවා කියලා බලනකොට හොඳට සති සමාධි දෙක එකලස් කරගෙන බලාගෙන ගියොත් කොච්චර දුරට යනකම් අපිට මේක අස්පනා අපිට දැක ගැනීමකට සම්බන්ධ වෙන්න පුළුවන්ද කියලා බලන එකයි. ඉතින් එතනදී මේ තෘෂ්ණාව තමයි මේ සංසාර ගැටලන මේ සිබ්බණිය සිබ්බණිය කියලා කියන්නේ ගෙතුම්කාරී විදියට සරුවත් chance පෙන්ලා තියෙන්නේ. එයාගේ වැඩපටන් අරගන්නේ ඒ ස්පර්ශයේ ඉඳලා වේදනාවට යන තැන. ඉතින් එතෙන් තනකන් තෘෂ්ණාව මාර්ගයෙන් තෘෂ්ණාව දුරු කිරීමෙන් ඒතන දක්වා විසඳුමක් ලබා ගන්න පුළුවන්. නමුත් ඒ එහා ස්පර්ශයෙන් එහාට අපේ පාලනයකින් නෙමෙයි මේවා සිද්ධ වෙන්නේ. ඒවා ඒ ගැම්මට ඒ අපි ගෙන අපේ ගේන ගැම්මේ හැටියට සිදුවෙන දේවල්. ඉතින් ඒවා කොහොමද අපි බලන්නේ? කොහොමද අපි භාවනාවට කිට්ටු කරගන්නේ කියලා බැලුවොත් ඒකට දෙන්න තියෙන අර්ථකථනය තමයි මේ සංසාර පැවැත්මට චතුරාර්ය සත්‍ය අනුව දුකට ප්‍රධාන හේතුව තෘෂ්ණාව කියලායි පෙන්වන්නේ. ඒකට තෘෂ්ණාව අනුව බලාන යනවනම් ජරා මරණ තැන ඉඳලා වේදනා තැන දක්වාම අපිට දැනගන්න පුළුවන් එතනින් තමයි තෘෂ්ණාව පටන් අරගන්නේ. ඉන් එහාට ස්පර්ශයට යනකොට අනික් කොටස් වලදී තාම තෘෂ්ණාව ඇති වෙලා නැහැ. ඉතින් එතෙන්දි බලපාන්නේ එතන විස්තර කරන්නේ මේ සංසාර පැවැත්මට බලපාන ආසන්න හේතුව තෘෂ්ණාවයි දුරස්ත හේතුව ඈතින් බලපාන හේතුව අවිද්‍යාවයි කියලා. එතකොට මේ ස්පර්ශ පහළ වෙන හැටි ස්පර්ශ වලට හේතු වෙන ආයතන 6 සලායතන වශයෙන් අර ඊ අපි සාකච්ඡා කරපු ඒසේ ආයතනයේ වේදිතබ්බේ කියනකොට ඒක ඊටාත්ම මේ විද්‍යාව අවිද්‍යාව පිළිබඳ ප්‍රශ්නයක්. හොඳ තීක්ෂණ ඥානයක් ඇති කෙනෙකුට මේක නොදැන මේකට හිත නොයොදා මේකට සතිමත් නොවි හිටියොත් චාරිත්‍රානුකූල සම්ප්‍රදානුකූල සිදුවෙන අවිද්‍යාවයි වැඩ කරන්නේ. එහෙම තාක්කල් මේ ගැට එලියා ගන්න හම්බ වෙන නිසා අපි මේකට විද්‍යාව ආලෝකය ප්‍රඥාව යොදලා ඒ වැඩපිළිවෙල දිහා ඊටා සමීපස්ත දර්ශනයක් ඇති කරගත්තොත් විතරක් මේක සාක්ෂාත් කරගන්න බැරි වුණාට මෙතන වැඩ කරන යාන්ත්‍රණය සමීකරණේ අල්ල ගන්න පුළුවන් ගතියක් තියෙනවා. ඉතින් ඒ අනුව බලනකොට දැන් ඉස්සරහට යන්නේ අපි හුඟක් මූලධර්ම පැත්තට බර ප්‍රත්‍යක්ෂ කිරීමේදී අර තෘෂ්ණාවෙන් එහාට තිබුණ තරුව වගේ ගොරෝසුට අල්ලන්න පුළුවන් තැන් නෙවෙයි. ඒක නිසා මේ නාම රූප කියන කොටසට එනකොට නාම රූප වලට හේතු වෙන විඥානය ගැන කතා කරනකොට ඊ타ත්ම මේ හුදු සුද්ධ විද්‍යාවක් පැත්තට යන පැත්තක් තියෙනවා. ප්‍රායෝගික ජීවිතයට සම්බන්ධ කරගන්නට මේ විදිහට කියනවනම් මේ භාවනාවකට වගේ හිත නොයොදන කෙනෙකුට උනත් මේ තෘෂ්ණාව නිසායි සංසාරේ බැඳෙන්නේ කියලා නම් අල්ලලා දෙන්න පුළුවන්. නමුත් ඒකට අවිද්‍යාව කොහොමද වැඩ කරන්නේ කියලා කිව්වොත් බොහොම අමාරුයි තේරුම් ගන්න. නමුත් භාවනාවක යෙදිලා ඉන්න කෙනෙකුට නම් ඒ ක්‍රමයෙන් ක්‍රමයෙන් මේ සාරිපුත්‍ර සාංශ අපි අඬ ගහන ඉන ක්‍රමයට ක්‍රමයෙන් ක්‍රමයෙන් පුරුක පුරුක ලියහන යනකොට නම් මේක මේ මූල ධර්ම රසයෙන් එහෙම නැත්නම් අපි මේ ධර්ම රසයෙන් බහින්ද හේතු ගන්නන්න පුළුවන් අපිට. මේ තර්කණය කරලා පෙන්වන්න පුළුවන්. මෙහෙම බැහැගෙන යන්නේක වටිනාකමක් තියෙනවා. එතකොට තමයි අර ආසන්න හේතු වෙන තෘෂ්ණාවේ වැඩ කොටස වඩා සවිස්තරව බල ගන්න බලා ගන්න පුළුවන් වෙන්නේ කියන වගේ මේ විදුලිය ගැන උගන්වනට වැඩිය ඉලෙක්ට්‍රොනිකස් ගැන උගන්වනවා වගේ. ඒ විදුලිය ඇති වෙන්න පල්ලෙහා මට්ටම උගන්වනවා වගේ. ඉතින් එතෙන්දී අර ජීවිතයක් ඇති වෙලා ජීවිතයකට මාරු වෙන තැනදී මේ අවිද්‍යාව මේ විඥානයේ සාත්‍ර මේ නාම රූපේ පහළ වෙන්නේ කියලා දැනගත්තොත් ඒක ඉතින් කාටවත් භාවනා කරන්න පුළුවන් තැනක් නෙවෙයි. මොකද මේ වෙලාව මේ අම්මට ඒක දිහා බලා ගන්න හම්බෙන්නේ නැහැ. උපදින දරුවට බලා ගන්න හම්බෙන වෙලාවකුත් නෙවෙයි. නමුත් අපි උත්සාහ කරන්න හදන්නේ මේ ඇහිීමක් දැකීමක් පාසා සිදුවෙන මේ සෑම කටයුත්තකදීම කොහොමද මේ ඇසීමේ නාම රූප ධර්ම මේ චක්කු විඥානයත් එක්ක සම්බන්ධ වෙලා පහළ වෙන්නේ. සෝත විඥානත් එක්ක. දැකීමේ නාම රූප ධර්ම චක්කු විඥානත් එක්ක කොහොමද පහළ වෙන්නේ? එහෙම නැත්නම් අපි මේ ආනාපානය කරනකොට මේ ස්පර්ශය වායු පොට්ටබ්බ ධාතු ඇවිල්ලා වදිනකොට ඒක දන්නා මෙනෙහි කරන හිතත් එක්ක කොහොමද මෙතන සම්බන්ධය පවතින්නේ කියලා ඒ ඒ සංසිද්ධියක් මතුවෙන මතුවෙන අවස්ථාවේ හරියට අලුතෙන් උපදින අවස්ථාවක් වගේ අරගෙන ඒ තුල මේ විඥානයේ සහ නාම රූප දෙක අතර සම්බන්ධතාවයයි අපි දැක ගන්න උත්සාහ කරන්නේ. ඉතින් ඒක සඳහන් කරලා තියෙන්නේ හරියට විඥාන හේතුවෙන් නාම රූප පහළ වෙනවා නාම රූප හේතුවෙන් නැවතත් විඥානය පහළ වෙනවා වගේ කියන එක මේ බටකොටු මිටි දෙකක් එකට හේතු කරලා තියෙනවා වගේ අන්‍යමඤ්ඤ ප්‍රත්‍යයට තමයි හේතු සම්බන්ධ කරලා මේ සාරිපුත්‍ර සාංශය මතක් කරලා තියෙන්නේ. අපි බට කියන්නේ උණ බට જાති ඒක ගොඩක් මිටියක් අරගෙන බැන්දහම ඒ මිටියක් මිටියකට හේතු කරපුවාම එකක් ඇද්දොත් එකක් වැඩෙනවා දෙක හේතු කරලා තිබ්බහම දෙක එකට එකට හේතු වෙලා තියන්න පුළුවන් අන්න ඒ වගේ නල කලාප දෙකක සම්බන්ධයක් විදිහට තමයි පේන්නේ ඒ කියන්නේ <clears throat> අපි මේ සාකච්ඡා කරන්න ගත්ත නාම රූප කියන පුරුකත් ඊට කලින් තියෙන විඥානය කියන පුරුකත් එකිනෙකට හේතු වෙලා නැගී හිටින දෙන්නේ එතකොට මෙතන නාම රූප කියන එක සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මේ අපි මාතුකාට ගත්ත පරිවේ කොටසදී විස්තර කරනවා මොකද්ද නාම රූප කියලා. එතන නාම වශයෙන් සඳහන් කරලා තියෙනවා පස්ස පංචමක ධර්ම, පස්ස වේදනා, සංඥා, චේතනා, මනසිකාර කියලා හිතේ තියෙන මේ චෛතසික පහක්. ස්පර්ශය, ඊගාට පහළ වෙන විඳීම වේදනාව, සංඥාව, ඊගාවට චේතනාව සහ මානසිකාරය. රූප වශයෙන් පෙන්වන්නේ හතර මහා භූතත් ඒ අතෝ පහළ වෙන උපාදා රූපත්. හතර මහා රූප භූත කියලා කියන්නේ පට වියාපෝ තේජෝ වායෝ. ඉතින් ඒ වගේ හේවණලි රාශියක් තියෙනවා. ප්‍රධාන වශයෙන් ඒවා තිබුණට ඒ හේවණලි අනුව ඒ වගේ මේ කර්මන්නේ බව, අකර්මන්නේ බව, යෝසුළු බව ආදී විවිධ රූප හේවණලි තියෙන ඔක්කොම එකතු වෙච්චාම සාමාන්‍ය ලයිස්ට්ුව මේ 28කට පෙන්නනවා අටුවාවේ. චෛතසිකත් මේ 52කට කඩලා පෙන්නනවා. නමුත් මෙතන සාරිපුත්‍ර සාන්ති හරියටම නාම ධර්ම පහකුත් රූප ධර්ම හතරකුත් ඒ වගේ හැවනලිත් කියන අර්ථය තමයි දෙන්නේ. ඉතින් මේ ටික පහළ වෙන්න නැත්නම් මේ ටික අදාළ භාවයකට එන්න බෑ මේ විඥානයක් පහළ වෙන්නේ නැතුව. අපි උපමාවකට කිව්වොත් මෙතෙක් ගෙනාවු විස්තර ක්‍රමයේ හැටියට ඇහැට රූපයක් ලක් වෙච්ච වෙලාවේ ඒ කියන්නේ අපි භාව මේ බුද්ධ ආගමේ පොත්පත්වල කියන්නේ ඇහැට රූපයක් ආපాతගත වෙනවයි කියලා. ඇහැ කියන මේ ඔපේට රූපයක් එල්ල වෙනවා. එල්ල වෙච්ච වෙලාවක හිත එතෙන්ට නොකියොත් දැකීම පෙන්නේ නැහැ. අපි විවොත් මේ ඇහැට රූප පෙනුනට හිත තියෙන්නේ අහන වැඩකනම් අපිට රූපේ දැක ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම වෙන වැඩියකට අපේ තියෙන හිත ගඳ සුවඳ බලමින් නම් රස බලමින් නම් ආස්වාද ප්‍රසවාස කරමින් නම් එතකොට රූප එළිය ඇහැට වැටුනට රූප පේන්නේ ඒ රූප පෙනීම ඇති වෙන්න නම් පෙනීම කියන කටයුත්ත ඇති වෙන්න නම් ඇහත් රූපයත් එකලස් වෙච්ච වෙලාවක එල්ල වෙච්ච වෙලාවක ආපදාගත වෙච්ච වෙලාවට හිත එතෙන්ට යන්න ඕන. එතින් දැන් කිය හැකි මේ ඇහත් රූපයත් එල්ලවීම කියන එක නාම රූප පද්ධතියක් නම් විඥානයේ එතෙන්ට නොගියොත් දැකීමක් සිදු වෙන්නේ නැහැ. මෙන්න මේ දැකීම සිදුවීමේදී ආරම්භණය, ద్వාරය, තදුවපන්නේ කියලා ඇවිල්ලා වදින රූපෙට අපි අරමුණ කියලා කියනවා. ඒ රූප බාර ගන්න චක්කුද්්වාරයට ద్వාරය කියලා කියනවා. මේ දෙක වැදීම නිසා පහළ වෙන්නා වූ පෙනීමට අපි කියනවා එයින් නිපන්දේ තජ්ජා පඤ්ඤාති කියලා කියනවා. ඉතින් මේ දේ වෙන්න විඥානේ තියෙනවා. ඉතින් ඒ නිසා දැකීමක් ගත්තොත් ඒ දැකීමේදී පෘථග්ජන ඇහෙන් බැලුවොත් දකින කෙනෙක් ඉන්නවා දකින දෙයක් තියෙනවා දකින බවක් තියෙනවා දකින ස්වභාවයක් තියෙනවා ඉතින් ඒ දකින කෙනෙක් ඉන්නවා දකින දෙයක් තියෙනවා දකින ස්වභාවයක් තියෙනවා කියලා අපි සාමාන්‍ය ව්‍යවહાරයෙන් මේක ගත්තාම ඒ දකින කෙනා ඒ දකින දේ දිගේ දිගින් දිගට දිගින් දිගට යන එක තමයි ප්‍රියමනාප දර්ශනයක් හෝ අප්‍රියමනාප දර්ශනයක් වුණොත් වෙන්නේ ඒ පුද්ගලයා තමන් දකින භවෙහි නැත්නම් දකින ස්වභාවය එච්චර අවධානයට ලක් වෙන්නේ නැහැ. දකින දේ දිගේ දැක්කේ මංගල දෙයක්, අමංගල දෙයක්, සුබ දෙයක්, අසුබ දෙයක් කියලා ඒක දිගේ යන්න පටන් අරගත්තොත් ඒ පුද්ගලයා දකින බවට, දකින ස්වභාවයට අවදි වෙන්නේ එතකොට ඒ බාහිර ආරමණය දිගේ හිත විසිරියාමක් තමයි සිදුවෙන්නේ. ඉතින් මෙතනදී මේ නාම රූප සහ විඥාන දෙක අතර සම්බන්ධතාවයේ මූලධර්ම මට්ටමින්වත් තේරුම් අරගන්න නම් අපි දැකීම දකින්න මතින් නතර කරලා දැන් මේ වෙන්නේ දැකීමයි කියලා. නැත්තම් දැකීමේ යාන්ත්‍රණය දැනගන්න හිත නතර කරගන්නවා කියන එක බණක් අහලා නම් කරන්න බෑ. ඒක සෑහෙන දුරට ආනාපාන සතිය වගේ දෙයක් කරලා හොඳට සතිය දියුණු කරලා ඒ වගේම යම් ප්‍රමාණයකට සමාධිය ඇති කරගෙන මේ කායද්්වාරයේ සිටින දේවල් පිළිබඳව යම් පරිචයක් අවධාමයේ මේ අත්දැකීමක් ලැබලා පස්සේ තමයි දැක ගන්න පුළුවන් වෙන්නේ රූපයක් දැකීමේ වැඩපිළිවෙල කියලා කියන්නේ එකක් නෙවෙයි වැඩපිළිවෙලක්. අන්නේ වැඩපිළිවෙලේ ඒ වැඩපිළිවෙල දකින්න පමා වෙන්න වෙන්න දකින්න රූපයේ දිගේ මත් වෙන්න තියෙන අවස්ථා වැඩි වෙනවා. මත් වෙනවා කියලා කියන්නේ රාගයක් හෝ ද්වේෂයක් උපදවන තියෙන අවස්ථා වැඩි. රූපයක් දකිනකොටම එලඹ සිටි සිහියෙන් ඉන්නවනම් අපිට ඒ රූපය මතින් රාග ద్వේෂ මොහ පහල කරගන්න තියෙන අවස්ථාව අඩු වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා රූපයක් දකිනකොටම මෙනෙහි කරලා ඒ මෙනෙහි කරන වෙලාවේදී එත එපමණකින් හිත නතර කරනවා කියන එක ගොඩාක් පුහුණු කරපු මනසකින් කරන්න පුළුවන් දෙයක්. නැත්තම් කායනුපස්සනාව හොඳට දියුණු කරලා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ඉක්මවල ධම්මානුපස්සනා මට්ටමේදී තමයි ඒ රූපයක් දකිනකොට ඒක මේ දැකීමක් මේ සිදු වෙන්නේ ඇහි මේක සිදු වෙන්නේ මේකෙදී මේ දැකීම දැකීම මතින් නතර නොකළොත් අනිවාර්යයෙන්ම මේ මතින් කෙලස් පහළ වෙන්න ඉඩ තියෙනවා මොකෝ ඇහි දැකපු රූපයක් මේ දුක්ඛම සුඛයට වැටෙන්නේ නැහැ. උගාක් වෙලාවට එක්ක සුඛයකට එක්ක දුකයකට වැටෙනවා. අදුක්කම සුඛයට ඇහැට මොනාරි වැටිච්ච ගමන් අපි අවධානය වෙන දෙයකට යොමු කරනවා. ඊ කැමැති නැහැ. පේන දේෙන් ගන්න පණිවිඩයක් නැත්නම් අපි ඒක දිහා බලන්නේ නැහැ. ඒ වෙනුවට අපි සද්දයක් අහනවා, ගඳක් බලනවා. ඒ නිසා අපි බලන්නේ යමක් ඒකෙන් කාමයේ කුප්පන දෙයක් හෝ ද්වේෂය අවසන දෙයක් වුණොත් පමණයි. ඉතින් එන්නේ මේ වෙලාවේදී ඒ අසත්‍යමත් හිතෙන් සිදුවෙන්න පුළුවන් මේ කෙලෙස් ප්‍රවාහය නතර කරන්න නම් දැකීම දැකීම මතින් නතර කරන්න කියන. ඉතින් ඒකම තවත් පැත්තකින් කියන කතාවක් තමයි ඇස් ඇත්තේ අන්ධෙක් වගේ ඉඳ කියන්නේ. ඉතින් මේවා ටිකක් අපි අහලා හුරු නිසා අපිට පුළුවන් මේ මතින් අපේ භාවනාවට මේක සම්බන්ධ කරගන්න. ඒ බාහ්‍ය දාරුචීරිය කියන තාපසතුමා බුදුරජාන් වහන්සේ දැකලා බුදුරජාන් වහන්සේට මතක් කරේ ස්වාමින් වහන්සේ මේ මට කෙටියෙන් ඔබ වහන්සේට මම වෙහෙස කරන්න කැමති නෑ. මට කෙටියෙන් මතක් කරන්න. ඉතින් සුන්තුන් සරකම් පුත්‍රජනanse ප්‍රතික්ෂේප කරා. මේ පින්න පාත ගන්නකොට බණ කියන්නේ නෑ කියලා. පස්සේ අන්තිමට කිව්වා බාහ්‍ය දිත්තේ දිත්ත මත්තම් භවිසති සුතේ සුත මත්තම් භවිසති මුතේ මුත මත්තම් භවිසති විඤ්ඤාතේ විඤ්ඤාත මත්තම් භවිසති බාහ්‍ය මේක ඇත්ත වශයෙන් කියනවනම් නැත්නම් සරුවචන් වහන්සේ ලෝකේ දිහා බලන හැටියෙන් කියනවනම් මේ දැකීම දැකීම මතින් නතර වෙනවා ඒක හරියට කැමරාවට මේ රූපයක් රූපගත කළා වගේ. කැමරාවේ නෑ මේ දැකපු රූපේ මතින් ආඩම්බර වීමක් හෝ දැකපු රූපේ අසුබ දෙයක් කියලා කනගාටු වීමක් හෝ කැමරාවට නෑ. එච්චරයි ඔය ඇහි සිද්ධ වෙන්නේ. නමුත් ඒක නොපුහුණු මනසකට එහෙම වෙන්නේ නෑ. ඒ දැකපු එක නැවත බලන්න එහෙම නැත්නම් ඒකේ මංගල කාරණා අමංගල කාරණා සැප දුක් වෙනවා. ඒ ටික සේරම මේ අමතරක් එහෙම නැත්නම් අපි අපේ රුචි අරුචිකම් අනුව එක එකනාට එකනාට ආවේනික ලකුණු මතින් සිදුවෙන දෙයක්. කවුරුණත් මොනවාරි කරනවා. නමුත් දෙන්නේ එක දේ කරන්නේ එකම රූපයක් තියා බලලා දෙන්නේ කවදාකවත් එකම හැඟීමක් පහළ කරන්නේ ඒ තරමටම අපේ කර්ම වේග, අපේ රුචි අරුචිකම් පෞෂත්ව වෙනස්. ඒ නිසා එකම දෙයක් දැක්කත් දෙන්නේ දෙකක් කියනවා. ඉතින් නමුත් ඒකේ මුලට බස්සනවා සරුවචන් වහන්සේ එතනදී බාහ්‍ය දාර්ශනික මතක් කරලා බාහ්‍ය මේ දැකීමේ දැකීම මත පමණයි තියෙන්නේ. දැකීමෙන් දැකීම පමණයි. ඊගාවට හිත සම්පූර්ණයෙන්ම ලෑස්ති ඇහිම කරන්න. ඇහිම කෙරුවට පස්සේ ඇහිම පමණයි තියෙන්නේ. ඊට පස්සේ හිත ආයත් ලෑස්ති උනන් දකින්න. එහෙම නැත්නම් ගඳ බලන්න හිත ඒ තරම්ම එතන එතන මේ ආයතන හයක් පවත්නවා. නමුත් ඒ දකින්නෝ අහන දේවල් මතින් තම තමන්ගේ රුචි අරුචිකම් මත ඒවා මත මේ මතපල කිරීම ඒවා නැවත නැවත විමර්ශනය කිරීම හැම කෙනෙක්ම කරන්න නිසා එකක් දැක්කට පස්සේ කඳුවලලක් මැදට ගිහිල්ලා හයියෙන් කෑ ගහපුවාම කෑ ගහපු සද්දේ මතින් දෝංකාර හදනවා ගන්නවා වගේ ඒක මත දිගින් දිගට දිගින් දිගට හිතවිලි ධාරාවල් ගලනවා කිසිම විදියකට විශ්වාස කරන්න බෑ මේ හිතවිලි ප්‍රවාහ නික්ලේශී කියලා. ගෝක් වෙලාට කෙලස් බරයි. අරගෙන ආපු මේ රුචි අරුචිකම් මත සංසාර ගති මත කෙලස් බර වෙනවා. ඒක හරියට හොඳට පැහැමෙන් තියෙන රා කලයකට අලුතෙන් කොච්චර පිරිසිදු තෙලිජ දැම්මත් පැණි වතුරක් දැම්මත් ඒකේ ක්‍රමයටම පැහැෙනවා. ඒ කලයේ සම්පූර්ණ මොනින් නම්ලා නැවත දැම්මත් ඒක අර තියෙන ආසව නිසා දිගට දිගට පැහැෙනවා. ඒ වගේ අපේ හිතේ නිතරම ආශ්‍රව ධර්ම තියෙනවා. ඔය රාමුට්ටියේ තියෙන ආසවම තමයි. ඒ ආසව තියෙන නිසා අලුතෙන් රූපයක් දැකපු ගමන් අපි රුචියට අපේ මනාපය අනුව ඒ රූපයට විවිධ අර්ථකථන දීලා සකස් කරලා ඉතින් අපි දකින්නේ දෙවෙනි තුන්වෙනි හතරවෙනි පස්වෙනි වතාවට අර දැකපු මුල් යථා භූතයේ කියන ඇත්තම නෙවෙයි අපි විසින් ඒකට වෙස් ගන්නවනා ගන්නවනාට පසුව වේශ නිරූපණය කෙරුවට පස්සේ රූපේ තමයි අපි වඩා සිත් ගන්න. ඉතින් ඊට පස්සේ අපි මේ කතා කරන්නේ මම විසින් වේශ ගන්නපු රූපේ. අනිත් එකන කතා කරන්නේ එයා විසින් වේශ ගන්නනවද රූපේ. ඉතින් එකම දෙයක් දැකලා එක්කෙනෙකුට ඒක සුබේ වෙන්න පුළුවන්, තව කෙනෙකුට අසුබ වෙන්න පුළුවන්. ඉතින් ඒකට රණ්ඩු කරනවා. එතකොට වාද විවාද වෙනවා. ඉතින් ආ කියනවා නෑ මම මේ දැකලයි කතා කරන්නේ කියලා. අනිත් එකන කියනවා මම දැකලයි කතා කරන්නේ කියලා. ඉතින් කවදාකවත් මේක විශ්සන්න බෑ. ඉතින් විමසීමේ අදහසකින් නැත්නම් නාම රූප නිසා විඥාන, විඥාන නිසා නාම රූප කියන මේ පුරුකට සම්බන්ධ කරන සරුවචනාංශය දෙන්නේ බොහොම මේ සරල සාමාන්තර උදාහරණයක්. බාහ්‍ය දැකීමේ තියෙන දැකීම පමණයි ඇසීමේ තියෙන ඇසීම පමණයි ගන්ධ සුවඳ බැලීමේ පහස ලැබීමේ තියෙන එච්චරයි හිතිල්ලේ තියෙන එච්චරයි ඒක ප්‍රකාශනයක් සරුවඥ ප්‍රකාශනයක් ඒක නිසා බාහ්‍ය ඔබ හික්මියක් කොහොමද හික්කන්නේ එවං හිනෝ බාහ්‍ය සික්කිතබ්බං දිත්තේ දිත්තමත්තම් භවිසති ද්විතේ සුතේ සුතමත්තම් භවිෂති මුතේ මුතමත්තම් භවිෂති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිෂති බාහ්‍ය උඹ දැකීම දකින්න මතින් නැතර කරන්න මට ලැබේවා ඇසීම ඇසීම මතින් නැතර කරන්න මට ලැබේවා ගන්ධ සුවඳ බැලීම රස බැලීම පහස ලැබීම එපමණකින් මත නැතර කරන්න පුළුවන් වේවා හිතනවා නම් හිතන මට්ටමින් නැතර කරන්න පුළුවන් වේවා කියලා අපි කැමරාවක් ක්‍රියාත්මක කරනවා, ශබ්ද පිටිගත කරන යන්ත්‍රයක් ක්‍රියාත්මක කරනවා, ගඳ සුවඳ බලන එකක් කියමු නැත්නම් රස රස බලන මොකක් හරි එකක් කියමු නැත්නම් ස්පර්ශය බලන යන්ත්‍රයක් කියමු. ඒ ඒ යන්ත්‍රය ඒ ඒ තැනින් නතර කරනවා. ඉන් එහාට ඒ මතින් ඒ දිගට Tamange ruci අරුචිකම් අනුව දිගින් දිගට සංස්කරණය කරන්න නැතුව නතර කරනවා නම් සරුවත් යන්ත්‍ර මතක් කරනවා සචේකෝ ත්වම් බාහ්‍ය දිත්තේ දිත්තමත් තම් භවිෂති එහෙම වෙනවනම් උඹ එතන වෙන්නේ නැහැ. ඒ දකපු රූපේ මම දකපු රූපයක්. මගේ දේ. කියාගන්න යන්නේ ඒ වගේ මේ රූපේ දැක්කේ මමයි කියලා. රූපේ මැදින් තමන් ආඩම්බර කරන්න යන්නේත් නැහැ. ඒ නිසා එතනත් නැහැ ඔබ මෙතනත් නැහැ. එහෙමනම් දැකීම දැකීමෙන් නිරුද්ධ වෙනවා. ඒ නාම රූප ධර්ම එතනින්ම ඉවරයි. ඒකෙන් ආයේ පසු මතකයක් හෝ ගෙනිය ගන්න දෙයක් හෝ ඒක දැක්කයි කියලා නම්බුවක් ගන්නව ආනම්බ ගන්න දෙයක් නැහැ. නමුත් යම් විදියකට අපි නැහැ රූපේ දැක්කේ මමයි. ඒක මම ඉස්සලාම දැකපේකනා කියලා ඒ අපි හිතමු මේ ඉස්ලාම් වල්ගතරුවක් ආසේ පහළ වෙනවා. ඒක ඉස්ලාම් දැකපේකනාගේ නම දානවා ඒකට. ඒ කේසි වල්ගතරුව. වල්ගතරුවේ මොනවත්ක්වත් දන්නේ ඒක හැමදාම පහළ වෙවිතනම දැකපේකනාගේ නම දාලා පේටන්ට් එක රෙකෝඩ් කරගන්න. ඔන්න ඔයගේ සෙල්ලම් කරන්න පටන් අරගත්තට පස්සේ මේ මනුස්සයා වල්ගතරුවත් එක පුදුමාකාර වල්ග ගැට ගැහිමක් කරගන්න. ඊට පස්සේ අපිත් පටලවා ගන්නවා. ඒ නිසා වල්ගතරු නිසා මිනිහෙක් හැදෙනවා මිනිහා නිසා වල්ගතරුවක් හැදෙනවා ඉතින් ඔන්න වැඩේ දුරදි කියනවා ඒ වගේ තමයි මේ දකින්න දේ එපමණකින් නැතර කරන්නේ නැති වෙනකොට අපි හිතන්නේ විද්‍යාත්මක නිරීක්ෂණයක් නම් බොහොම වටින දෙයක් කියලා ඉතින් අනික් කෙනාට ඉස්සලා විජහට අපි එක මේ මගේ බුද්ධියට සින්න කරගන්න ගියාම ඒ නිෂ්පාදේ දැකීම නිසා ඒ සොයා ගැනීම නිසා එතන මම එතන වෙනවා ඒක නිසා මගේ මේ කීර්ති නාමයේ යම් ප්‍රමාණයකට නැගී හිටීමක් වෙනවා. ඉතින් ওই දෙක තියෙන තාක්කල් එතනක් තා මෙතනක් තියෙන තාක්කල් සංසාරේ ගැලවුමක් නැහැ. නමුත් යම් වෙලාවකට ඒක දැක්ක දැක්ක පමණින් නතර කරා නම් මම එතන වෙන්නෙත් නැහැ. එතනින් මේ මාපහු මා පිටට නඹු ඉහළ පැහැම ඉහළ පහළ යාමක් වෙන්නෙත් නැහැ. ඒ අතරමැදත් නැහැ. ඒ දැකීම දැකීමෙන් කෙලවර වෙනවා. ඒ කියන්නේ නාම රූප ධර්ම එතනින්ම නිරුද්ධ වෙනවා. ඉතින් ඒකට මම සාමාන්‍යයෙන් අපිට දන්නා ගැමි විවහාර මාසින්ද නිදර්ශනයක් තමයි ඒ පුංචි පන්ති වල පොත්වල ලියලා තියෙන කතාවක් දෙන්නෙක් යාළුවෝ කැලේ මැදින් යනවා. දෙන්න කතා කරගෙන යන ගමන් කැලේ පාර පටු නිසා එක්කෙනෙක් ඉස්සර වෙනවා එක්කෙනෙක් පස්සට යනවා. යනකොට කැලේ මැදි මැදට යන්න කලින් මැද මුල් හරියේදීම අලුත් පොරොවක් වැටලා තියෙනවා පාරයි. අර ඉස්සලා යන එකන පස්සේ යන එකනට පෙන්නතු වෙන්න හොරෙන් අරගෙන ඕක තමන්ගේ මල්ලේ දා ගන්නකොට පිටිපස්සේ කරන මොකද්ද කියලා. ඊට පස්සේ කියනවා පොරොවක් කියලා. ආ හොඳයි අපි එහෙනම් එහා පැත්තේ ගමට ගිහලා ඔක විකුණලා අපි දෙන්නා ඔගේ සල්ලි බෙදාගමු කියලා. එහෙම කරන්නේ කොහොමද? මේක මමයි දැක්කේ. ඒ මගේ පොරොව කියලා. අර බොහොම අර මෙතෙක් කල් තිබුණු ඇයි හොඳයි කමකුත් නැතුව ටිකක් ඉස්සර වෙලා යනවා. මේකට අයිතිකමක් නැහැ. මේක මම දැක්කේ. මේක මගේ ඒ නිසා මගේ පොරොව කියලා. ඉනි පිටිපස්සේ ඉන්න මනුස්සයා හිතනදී මෙයාගේ වාසනාව වෙන්නදී ඉතින් අයිතිවාසිකම් කියනවනේ. යාළුකමක් නැතුව දැන් ඉස්සලා යනවා ඵලයන් කියලා. ටික වේලාවක් යනකොට පිටිපස්සෙන් මිනිස්සු දුවගෙන ඇවිල්ලා කියනවා ඔහෙට පියා ඔහෙට පියා කියලා නැත කරනවා. ඉතින් ආර මනුස්සයා මොකද කියලා. මේ මම පොරෝ පොඩ්ඩක් තියලා මූත්‍රා කරන්න කියලා පැත්තකට ගියා. උඹලා එයින් ටිකට පොරෝ උස්සගෙන යනවා කවුද ගත්තේ කියලා. මේ මං ගත්තේ නැහැ කියලා. ඉස්සර මනුස්සයාට කියලා අහනවා පොරෝ දීපන්. ඉතින් මේ මනුස්සයා ළඟ තියෙන පොරෝ අහුවෙනවා. අවිචා හොඳටම තලන. තලනකොට අර මනුස්සයා කියනවා මේ අපි දෙන්න මේ යනකොට අපි දෙන්න දැයිද පිටිපස්සේ කරන්නේ අපි නෑ උඹනේ දැක්කේ නම් බොකු ටික අපන් කියලා. ඉතින් එයා අන්තිමට අර මම දැක්කා නම් මම කුටි කන්න ඕනේ. අන්න ඔය වගේ ඒ දැකපු දේ දැකපු පමණින් නැත කරන්නේ නැතුව ඒකට අයිතිවාසිකම් කියන්න ගත්තොත් අපිට සමාජලට නම්බුත් ලැබෙනවා. සමහරට ආව නම්බුත් ලැබෙනවා. કોઈ දෙක දෙකටම අපි කියන්නේ සංස්කාර කියලා. ඒ සංස්කාර තියෙන තාක් සංසාරයේ කෙලවරක් නැහැ. ඒක නිසා අපට සිදු කරන්න වෙන්නේ ඒ දැක්කපු දේ දැකපු මතින් නැතර කරන්න. හැබැයි මෙතන හොඳට අර කලින් කියාපු වචනේ පිළි කරගන්න ඕනේ මේ තෘෂ්ණාව දුරු කරනවා වගේ ගොරෝසු වැඩක් නෙමෙයි මෙතන සිද්ධ වෙන්නේ. මෙතන මේ විද්‍යාව අවිද්‍යාව දෙක වැඩ කරන යාන්ත්‍රණය දැනගන්න. කරන ගැඹුරු විග්‍රහයක්. අපි උදාහරණයක් විදිහට කියනවා නම් අපි වාහනයක රියදුරු බලපත්‍රයක් ගන්න ඒ සඳහා පරීක්ෂණයක් තියෙනවා ඒ ටිකට වාහනේ මේ ඉංජිනේරු විද්‍යාව දැනගන්න ඕන කමක් නැහැ. නමුත් ඩ්‍රයිවර් කෙනෙකුට ලයිසන් එක අරගත්තට පස්සේ එයාට පුළුවන් තව වැඩි දුරටත් එන්ජින් එක වැඩ කරන හැටි පිළිබඳව මෝටර් මෙකැනික්ස් ඉගෙන ගන්න. ඉතින් ඉගෙන ගත්තාම අර එන්ජින් එකේ මේ මේ ක්ලච් එක පාගනකොට මොකද වෙන්නේ? බ්‍රේක් එක පාගනකොට මොකද වෙන්නේ කියලා වැඩි දැනුමක් එනවා. නමුත් ඒක ඩ්‍රයිවිං වලට අත්‍යවශ්‍ය නැහැ. දන්නවනම් වාචයට ඉන්නවා. ඒ වගේ අපි මේ තණ්හාව නැති කරගෙන යන්න තමයි කටයුතු කරන්නේ. නමුත් ඒකේ යාන්ත්‍රණේ වැඩ කරන හැටි අවිද්‍යාව දැනගන්න නම් මේ අහන දකින කටයුතු කරන සෑම වෙලාවකම අහන කෙනෙක් අහන දෙයක් සහ අහන බවක් කියලා තුනක් තියෙනවා. ඕකෙන් අහන කෙනෙක් සහ අහන දෙයක් කියන දෙක අත ගන්න ගත්තොත් අනිවාර්යයෙන්ම අපි ඔන්න ඔය කියන විදිහට දැකීම දැකීම මතින් නතර වෙන්නේ නැතුව දකපු කෙනා අහපු කෙනා ගඳ බලන කෙනා වශයෙන් තණ්හා මාන දිට්ටි වැඩෙනවා. නමුත් ඒ වෙනකොට අහන බව, දකින බව, ගඳ සුවඳ බලන බව නැත්නම් අහන ස්වභාවය, දකින ස්වභාවය, ගඳ බලන ස්වභාවය කියන තැන හිත නතර කරගන්න පුළුවන් නම් ගැඹුරු ධර්මයක් ඉතුරු වෙනවා. මේ එක එක තැන්වල ඒ ඒ විඥානයේ පැමිණීම නිසා ඒ ඒ දේවල් සිද්ධ වෙන හැටි. ඉතින් ඒක එතන එතන වෙන දෙයක්ද එහෙම නැත්නම් කල්ැතුව කාලය අනුව තිබිලා දකින්න දෙයක්ද කර්මානුරූප වෙන දෙයක්ද බොහෝම මරු විනිශ්චය කරන්න. ඉතින් හොඳටම මේ පටිච්චසමුප්පාද ක්‍රමයේ ඊටාම සියුම කල්පනා කරලා බැලුවොත් ඒ දේ ඒ විදියට දකින්නේ ඒ විදියට පේන්නේ එතනදීම සිදුවෙන විඥානයේ කටයුත්තක් මත. කවදාකවත් ඊට ඉස්සෙල්ලා තිබිලා මේ මනුස්සයාට පෙන්වන්න ඒවා සකස් කරගෙන හිටියත් නෙවෙයි. එහෙම දකින්න මිනිහෙක් ආත්මයක් වශයෙන් එතන තිබුණෙත් නෑ. මේ නාම රූප මතර විඥානය එතකොට ඒ තුනේ ගැටීම නිසා දකින්න කෙනෙක්, දකින්න දෙයක් සහ දකින්න බවක් ඉතුරු වෙනවා. මේකෙන් නොපුහුණු මනස දකින්න කෙනෙක් සහ දකින්න දෙයක් දිගේ දුවනවා. බුදුරජාන් වහන්සේ මෙතෙන්දී අපිට අවධානය යොමු කරනවා මේ භාව ලක්ෂණයට දකින්න බවට දකින්න ස්වභාවයට හිත යොදන්නේ කියලා. එහෙමනම් අපි ආස්වාද ප්‍රසවාස අපි හිතමු සක්මන් කරනවා කියලා. සක්මන් කර කර ඉන්න වෙලාවේදී වම දකුණු වශයෙන් මෙනෙහි කරන ඉන්නකොට ඉඳපු ගාන ඔන්න ළඟින් සතෙක් දුවනවා නැත්නම් කෙනෙක් එනවා. එතකොට දැකීම සිදු වෙනවා. එතකොට අපි දන්නවා පැහැදිලිවම හිත ආස්මේ වම දකුණේ නැහැ. නමුත් අපිට ඒකට ඉතින් වෙලා වැඩි වෙලා ඉවරනේ. වම දකුණෙන් හිත කැඩලානේ. නමුත් මෙනෙහි කරන්න කියනවා දකින්නවා දකින්නයි කියලා. ඒකට අඩු ගානේ අපිට සත්‍යමත්ව අල්ලන්න පුළුවන් නම් මෙතෙක් වෙලා සතිය පිහිටිව්වේ පාදයේ වමේ දකුණේ දැන් සතිය පිහිටවලා තියෙන්නේ තියෙනවනම් ඇහි කියලා මේ ස්පර්ශ වෙන ස්ථානේ මාරුණයි කියලා දැනගන්න පුළුවන් නම් ඒක ලොකුම ලොකු ලාභයක් තමයි. ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ එකෙන්. සමහර විටක ඒ වෙන තැන දැන් ඉස්සලා අපි හිතනවා পায় නැත්නම් පාදම පාදය පොළවේ ගැටීමයි අපි සක්මනේදී බලාපොරොත්තු වෙන්නේ. දැන් තමගේ මේ ඇහ <clears throat> ඇහ අර හිතන දුන සතෙක් මත හෝ රූපය කියන බාහිර වස්තුවක් මත ගැටීමෙනුයි <clears throat> මට පෙනීම සිදු වෙන්නේ කියලා එක්කෝ ඇහ හෝ දකින්න වස්තුව අපිට අරමුණු වෙන්න පුළුවන්. මේ දෙකම එකවර හිතට අල්ලන්න බෑ. බාහිර වස්තුව දැක්කොත් ඇහි පෙනීම සිදුවෙන බව දැනගන්න ඒ චිත්තක්ෂණේ බෑ. ඊට පස්සේ මේ දැක්කා දැකීම හොඳ අසුබ වශයෙන් දැකපු දේ පිළිබඳව දකින්න ස්වභාවය පිළිබඳව හෝ දැකීම පිළිබඳව අපිට සතුටුමත් වෙන්න බෑ. ඒ ඒ දකින්න දේ දකින්න දකින්න කෙනා සහ දැකීම කියන මේ තුනෙන් හොඳටම සතුටුමත් උනත් තුනෙන් එකයි දැක ගන්න පුළුවන්. ඒක දැකීම දකිමින් දකිද්දී දැකීම දිගට යනවා මෙනෙහි කර කර ඉන්නකොට දකින්න රූපය ඉස්සල්ලා මෙනෙහි වෙන්න පුළුවන්. නැත්නම් අවධානයට යොමු වෙන්න පුළුවන්. සමහර වෙලාවට මේක සීතු වෙන්නේ ඇහි කියන එක මෙනෙහි වෙන්න පුළුවන්. සමහර විටක හිතන්න පුළුවන් මේ සතිය කැඩිලා දැන් දැකීම මම ඉස්සලා ඇවිදින්නෙක් දැන් දකින්නෙක්. ඔන්න ඔය පැතිකඩ තුනෙන් එකකට හරි හිත ගියා නම් අපිට අර සත්නේ සක්මණෙන් සතිය කැඩුනා නැත්නම් සක්මණෙන් සතිය වෙනස් වුණා කියන තැනට මාරු වෙන්න පුළුවන්. ඒක දැනගත්තොත් දැන් සක්මණ නැතිවීම එකයි ඊගාවට දැකීම සිදු වෙනවා එකයි කියන මාරුව දැනගත්තොත් මේ දකින්න දේට තරහක් මට දකින්න උනා හොඳ නෑ ආදි වශයෙන් අනවරතෙන් එන්න පුළුවන් කෙලෙස් නතර කරගන්න ඉඩ තියෙනවා. එයිනොත් දකින්න බව දැක්කනම් සක්මණේ ඇවිදිනකොට ඇතිවෙච්ච සතිය වගේම අපි ධර්මයට යොමු වීමක් සිදු වෙනවා. සක්මණේදී සිදු වෙන්නේ පොළොවයි පයයි ගැටීම නිසා හිත එතෙන්ට ගියා අවධානය ඒකට යොමු වෙච්චාම එතනත් ద్వාර ආරම්මන තදුපන්න කියන තුන දැක ගන්න. දැන් මම මේ දැකීමයි සිදුවෙන්නේ කියලා දැනගත්තත් එතනත් බාහිර වස්තු රූපයක් ඇවිල්ලා ඇහැට ගැටිලා එතන දැකීම සිදුවෙන්නේ කියන එකම යාන්ත්‍රණය මේ දෙකේම තියෙනවා. නමුත් තැන් දෙකක් වශයෙන් කාල දෙකක් වශයෙන් වෙනස් වෙච්චාම අතන සිදුවෙන්නේ කායද්්වාරය මෙතන සිදුවෙන්නේ චක්කුද්්වාරය. නමුත් යාන්ත්‍රණය එකයි. ඇහිම සිදු වුණත් ඔය යාන්ත්‍රණයමයි. නාසයේ ගඳ සිදු වුණත් ඔය යාන්ත්‍රණයමයි. දිවේ රස සිදු වුණත් ඔය යාන්ත්‍රණයමයි. නමුත් අර සරුවචනාංශයේ තියෙන කරුණාව නිසා උන්වහන්සේ අර කායानुපස්සනාව ගොරෝසු දෙය ඉස්සර කරලා තිනවා. ඒ තුලින් සතිය දියුණු කරගත්තා නම් දිගට දිගට යනකොට ඒ සතිය එදිනදා වැඩ දක්වා පවත්වනකොට උපදේශයක් වශයෙන් දෙන්නේ තමන්ට අවශ්‍ය නම් තමන්ගේ චිත්ත સંතාණිය කෙලස් වලින් ඉබේ සිදුවෙන කෙලස් ප්‍රවාහයෙන් බේරලා තියාගෙන ඉන්න දකින්නකොට දකින්නවා කියලා මෙනෙහි කරන්න. අහනකොට අහනවා කියලා මෙනෙහි කරන්න. ගන්ධ සුවඳ බලනකොට ගන්ධ සුවඳ බලනවා කියලා මෙනෙහි කරන්න. රස බලනකොට රස බලනවා කියලා මෙනෙහි කරන්න. කයේ පහස ඒ විදිහට මෙනෙහි කරන්න. හිතේ වැඩක් නම් හිතනවා මෙනෙහි කරනවා කියලා මෙනෙහි කරන්න කියලා. ඉතින් මේක හුඟක් මේ විචිත්‍රව නැත්නම් අභියෝගශීලීව සිදුවෙන තැනක් තමයි ආහාර ගන්න වෙලාවල් වල එහෙම දැකීමක් සිදු වෙනවා ඇහිමත් සිදු වෙනවා, ගඳ බැලීමත් සිදු වෙනවා, රස බැලීමත් සිදු වෙනවා, පහසත් සිදු වෙනවා, කල්පනාවත් සිදු වෙනවා. ඉතින් ඒ නිසා මේ වෙලාවල් වලදී පුළුවන් තරම් හිමීට කටයුතු කරන ගමන් මේ එකින් එකට එකින් එකට එකින් එකට විඥානයේ තැන් තැන් වලට මාරු වෙන හැටි මාරු වෙන වෙන තැන් අනුව නාම රූප පැන නගින හැටි විඥාන නිසා නාම රූපයක් පහළ වෙනවා නාම රූපයේම විඥානයේ Taman දිහාට ඇද ගන්න කටයුතු කරන හැටි බලනකොට මේ ආයතන වශයෙන් වෙනස් වුණාට එකම යාන්ත්‍රණය තමයි සිදුවෙන්නේ. ඉතින් මේක කවදා හෝ දැකගත්තොත් මෙන්න මේක නොදැක හිටියොත් රාග ద్వේෂ පහළ වෙන තැන ඉඳ වැඩි දැකගත්තොත් අනිවාර්යෙන් පහළ වෙන්න පුළුවන් ඒ රාග ద్వේෂ මොහ පාලනය කරගන්න යම් ප්‍රමාණයක ආරක්ෂාවක් යම් ප්‍රමාණයක පාලනයක් කරගන්න පුළුවන් කියන එක අපිට ලැබෙන්න පුළුවන් උපමානයක් තමයි. ඉතින් ඒක නිසා මේ මෙහෙම බලන්න ගියොත් ප්‍රධාන වශයෙන් වෙන්නේ මොකද්ද? ඒ කැම රුචිය නැතිලා යනවා. කැම ගන්න පිටක් පිටක් පාසා මෙනෙහි කරමින් මෙනෙහි කරමින් කණ්ඩ ගටන් ගත්තොත් ඒ බඩට ඇති වෙනකොට ඒක පාරටම ඇති කියලා හිතනවා ආය කොච්චර සුවඳ ගඳ රස තිබුණත් යන්න බෑ. ඒ වගේම ඕනේ රූපයක් දකින්නකොට මේ මම මේ රූපයක් දකින්නේ කියන තරමට යනකන් සතිය පිහිටුවා ගත්තොත් කවදාකවත් ඒ රූපේ මසින් අධික රාග අධික ද්වේෂ පහළ වෙන්න ඉස්සර වෙලාම තමයි තේරෙනවා මේක අසත්‍යමත්ව පමාවට වැටිලා ගියොත් තමයි මේ ඇහැමති රූප පහළ වෙන්න රාග ද්වේෂ පහළ වෙන්න පුළුවන්නේ ඇහැමත සතිය තියෙන තාක්කල් සතිය ආරක්ෂාව තියෙන තාක්කල් ඒක පහළ වෙනවද නැද්ද කියන පිළිබඳව Tamanට යම් ප්‍රමාණයක පාලන ශක්තියක් ගන්න පුළුවන්. ගොඩාක්ම ප්‍රමාදයට වැටුනොත් තමයි ඇහින් ඒ වගේ කෙලෙස් පහළ වෙන්න පුළුවන්. ඒක ගැන කතා කරනකොට මතක් කරනවා ඒ අර බොහොම අතු ආය බොහොම ප්‍රසිද්ධව කතා කරන කතාවක්. ඒ ස්වාමීන් වහන්සේ නමක් හොඳට මේ වගේ පුහුණු මනසකින් යුක්ත උදේ පාන්දර පින්නපාතේ සඳහා මිහින් තලින් බහැලා අනුරාධපුර පැත්තට එනකොට උදේම gedirin තරහ වෙලා යන කාන්තාවක් කැලේ පාරදී ස්වාමීන් වහන්සේ දැකලා තියෙනවා. ඒ කාන්තාව කවුරුත් මුලිච් වෙන්නේ ඉස්සලා දුවන්න හදන්නේ මේ. ඉතින් ස්වාමීන් වහන්සේ දකින්නකොටම මේ ස්වාමීන් ඒ කාන්තාවට තේරුණා මම දැන් අහු වුණා. නැත්තම් කවුරු හරි කෙනෙක් මාව දැක්කයි කියලා නිකන් මෝනිච්චාවට හිනාවක් දානවා. එහෙම නැත්තම් මේ ආගර දඟර පහනවයි කියන එකයි කියන්න තියෙන්නේ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ ඉන්නේ බොහොම අර භාවනා අත්දැකීමක ඒ ශාංශ මේ අත්දැකලා බලනකොට මුලිච්ච වෙන ගමන්ම ඒ ශාංශ දකින්නේ දත් ඇට ටික. හිනා වෙන දත් ටික. ඉතින් ඒ ශාංශ එතනෙම සිහිපත් කරගන්නවා අට්ටි අට්ටි අට්ටි අට්ටි කිය. දකින්නකොට මේ ශාංශතර පරණ කරව භාවනාවක් නිසා මේ ඇටමැතින් සුදු පාට පුබ්බ නිමිත්ත අසුබ ලකුණ ඇස්වල තියෙන අසුබ ලකුණට හිත ගිය ගමන් මේ ඇවිදිද්දිම ඒ ශාන්තිර ධානයකට සම්වැද ගන්න පුළුවන් වෙනවා. වෙලා ඒක මෙනෙහි කරමින් ඒ විපස්සනා වැඩ කරද්දී ඒ gedara ඒ ස්ත්‍රියගේ ස්වාමි පුරුෂයා පිටිපස්සෙන් එලවගෙන එනවා මේ මිනිස්සයා කොහෙද කියලා බලන්න. ඒ මිනිස්සයා දැකලා ස්වාමීන් වහන්සේ දකින්නකොට දන්නවා අනිවාර්යයෙන් මේ පාරේ යන්න ඇති කියලා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මේ ස්ත්‍රිය මේ පාරේ යන ස්ත්‍රියවක් දැක්කද කියලා. අනේ උපාසක මහත්තයෝ ස්ත්‍රියවද්ද පුරුෂයද්ද කියන දන්නේ දත්තට පෙලක් නම් ගියා දැක්කයි කිව්වා. ඒ තරම්ම මේ ඒ ස්වාමීන් වහන්සේ අර මේ අසුබ නැත්නම් මේ විෂභාග දර්ශනයක් දැකලා කැළේ මැදි ස්ත්‍රියක් සහ පුරුෂයෙක් හමුණා කියලා කිසිම අනතුරකටවත් මොකටවත් ලකුණු නැහැ. ඒ ස්වාමීන්ට පුළුවන් වුණා මේ ඥානපරිම් භාවය ඉක්මවලා දත්තට පෙලින් අර ධානයකට සමවැදිලා තමන්ගේ භාවනාව උදුම්පත් කරගන්න. ඒක නිසා ඒකේ මේක හොඳට කල්පනා කරනකොට තේරෙනවා පුහුණු මනසක් තියෙනවා මේ රාගය තමයි නැත්තම් තණ්හාව තමයි සංසාරයට බඳින්නේ. නමුත් මේ ඒ රාග ඇතිවෙන්න කිසිසේත්ම පූර්ව නිමිත්තක් නැහැ. ඒක පාරට එන්න පුළුවන්. ආවට පස්සේ ඒක සම්පූර්ණයෙන්ම තමන් වහයලාගෙන යන්න පුළුවන්. ඒ නිසා ඒක සිද්ධ වෙනකොටම ඒක දැක්කොත් ඒ පාලනය කිරීමේ ශක්තියක් එනවා. ඒක මතක් කරනකොට ඔය මහසිතායද මට මතකයි ලියලා තිනවා අපි විදුලි එළිය අහසේ විදුලි කොටන වෙලාවේදී අහස දිහා බලාන හිටියොත් අපිට දැක ගන්න පුළුවන් ඒ විදුලි ඡාපය දුවන හැටි. ඒ විදුලි ඡාප දෙකක් සංසාරේ කවදාකවත් මේ විශ්වයේ කවදාකවත් කල්පයක කවදාකවත් සමානව දුවන්නේ නැහැ. එක ඡාපයක් ඊගාට විදුලි කරනකොට තව ඡාපයකට වෙනස්. ඒ විදුලි ඡාපය දිහා බලනකොට අපිට හොඳටම තේරෙනවා ඒ විදුලි ඡාපේ එන්න චිත්තක්ෂණයට කලින් කිසිම ලකුණක් අහසේ නැහැ. ඒක පාරටම ඡාපේ දුවනවා ඒ වෙලාවේ ඇහැ යොදාගෙන හිටියොත් ඡාපයේ දුවන දිශාව වමේ සිට දකුණටද මුලක් වගේද අත්තක් වගේද කියලා තේරෙනවා. ඒ ඡාපේ මැකුණට පස්සේ මොන්නම ක්‍රමයකින්වත් කාට හරි පෙන්නලා දෙන්න බෑ. කිසිම ලකුණක් ඉදිරි කරන්නේ ඒ වෙලාවේ බලාගෙන හිටියොත් පමණක් ඒ විදුලි ඡාපය දැක ගන්න පුළුවන් වගේ ඇහැට රූපයක් එනකොටම එළඹ සිට සිය තිබුණොත් දැනගන්න පුළුවන් මගේ හිත තියෙන දැන් කනේ නෙවෙයි නාසයේ නෙවෙයි දිවනේ ඇහි මේ පේන රූපයක් දකින්න කියලා ඒ රූපයේ ඇති වෙන ස්වභාවය ඇති වෙන தත්ත්වෙම දැක ගන්න පුළුවන්. එහෙම නැතු ඊට කලින් පොඩ්ඩකට ඉස්සෙල්ලා මට රූපයක් බලන්න ඕනේ මම බලනකොට සතියෙන් ඉන්න ඕනේ වගේ කියන දේවල් බොහොම අස්වාභාවිකයි බොහොම કૃතිමයි. මෙතන අවශ්‍ය කරලා තියෙන රූපේ එනකොටම ඒ රූප දැකීමට සම්බන්ධ නාම රූප එනකොටම ඒ පිළිබඳ තියෙන සතිය මෙහෙවගෙන හිටියොත් පේන්න පටන් ගන්නම එකම විඥාණය ඇහි චක්කු විඥානය වශයෙන් ක්‍රියාත්මක කරනවා ඒ ගමම කිසිම පූර්ව නිමිත්තක් නැතුව කිසිම පෙර සකස් කිරීමක් නැතුව සෝත විඥානයක් බවටපත් වෙච්ච ගමන් ආය සද්දයක් බවටපත් වෙනවා ඊට පස්සේ ආයෙත් ගඳක් බවටපත් වෙන්න පුළුවන් රස බලනවා බවටපත් වෙන්න පුළුවන් ඒ නිසා මේ විඥාණය තමයි අප කරා පැමිණෙන වස්තු අප කරා පැමිණෙන මේ අරමුණු කොයි එකද කොයි නඩුවද දැන් උසාවියට ගන්න කියලා තීන්දුව කරන්නේ තෝල්කියාවා ඒ නිසා අපි ළඟට කරා පැමිණෙන දේවල් නෙවෙයි වැදගත් වෙන්නේ ඒක ඒ වෙලාවේ විඥානේ තෝරන්නේ මොකද්ද කියන එක. එතකොට විඥානේ නිසයි ඒ නාම රූපයක් ඇහැට සම්බන්ධ නාම රූප ආවන කනට සම්බන්ධව ඔක්කොම පච වෙනවා. නාසයට ඒව සම්බන්ධව කනට දිවට සම්බන්ධව ඔක්කොම නැති වෙලා. ඒ නිසා අපි මේ වෙලාවේදී දන්නේ කතා කරන්න පුළුවන් ඉන්නේ ඇහැ දැකීම සම්බන්ධ නාම රූප පමණයි. නිසා ඒ නාම රූපට ප්‍රත්‍ය වෙන්නේ අනිවාර්යම විඥානයයි. එතකොට මේ ඒ නාම රූප දෙක නැතුව විඥානය පහළ වෙන්නත් බෑ. ඒ නිසා විඥානයේ නිසා දැකීමේ නාම රූප ටික ප්‍රකාශ වෙනවා ප්‍රසිද්ධ වෙනවා. ඒ ප්‍රකාශ වීම නිසාම විඥාණයට වැඩක් හිටිනවා. ඒ නිසා විඥාණයට මේ බාහිර අරමුණු නැතුව පහළ වෙන්නත් බෑ. ඉතින් මේ දෙන්න අතර තියෙන මේ අන්‍යමන්‍ය අන්‍යෝන්‍ය සම්බන්ධතාවය දිහා බලනකොට කවදාකවත් සූදානම් මනසකින් තොරව මේවා දැක ගන්නත් බෑ දැක්කත් මේකේ තියෙන මේ තුන් ආකාරෝ පැතිකඩ වලින් එකවරකට දකින්න පුළුවන් එකක්මයි ඒක බොහෝ වාර ගණක් බැලුවොත් තමයි මේ ਸਰුවචනාංශය විස්තර කරන විදිහට මේ ස්පර්ශයක් සිදු වෙන හැටි දැක ගන්න පුළුවන්. මේ ස්පර්ශයක් වෙනකොට ආයතනයක් අපි ඊයේ ඉගෙන ගත්ත විදිහේ සලායතන වල එකක ඉස්මතු වීමක් වෙනවා. බාහිරින් ඇවිල්ලා වදින අරමුණකුත් තියෙනවා. එතකොට මේ මතර විඥානය පහළ වෙච්චා ඕන දකින්නෙක් බවට, බලන්නෙක් බවට, රස විඳින්නෙක් බවට වහවහ අපි පත් වෙන හැටි බලනකොට මේ අපේ මේ චිත්ත වීති වාරවල චර්යාව මොන්නම විදිහකින්වත් කලින් හදාගත්ත න්‍යාය පත්‍රක පවත්වන්න බෑ. ඒ නිසා අපි උදේ මොනවා හිතන්න නැගිටත් දවස් ඉවරලා බලනකොට අපි වැඩ කරලා තියෙන කාගේ න්‍යාය පත්‍රයටද කියලා බැලුවොත් කිසිම කෙනෙකුට අයිතිවාසිකමක් හෝ අධිකාරී ශක්තියක් ගැන කතා කරන්න බෑ. හැබැයි දැක්කට පස්සේ අපි ඒකට අයිතිවාසිකම් කියන්න පටන් ගන්නවා. මේක අර කිතුල් ගහට ගිය මිනිහා ඒකට කියන්නේ දසන වාගේ තමයි. ඉතින් ඊට පස්සේ අපි ඒ දැකපු දේවල් කරපු දේවල් මේක මෙහෙමයි මෙහෙම වුණා නිසා උනේ මේකට හේතු කාරණු කියනවා සාධාරණීකරණය කරනවා නඩු කියනවා ඔප්පු කරන්න හදනවා නමුත් මෙතන තියෙන මොනතරම් පුස්සක්ද මොනතරම් බොල්ද මොනතරම් කෝම්බයක්ද කියලා බලන්න නම් ඒ ඒ වෙන වෙලාවෙදී දකින්න කෙනා හෝ දකින්න දේ වෙනුවට දකින්න බව දකින්න ස්වභාවය. අහන වේලාවකදී අහන කෙනා හෝ අහන ධර්මය නෙවෙයි අහන බව. දිහාවට හිත යොදන්න පටන් අරගත්තොත් අපිට තේරෙන්න පටන් ගන්නවා මේන්න මේ සෙල්ලම අපි කවදාකවත් සංසාරේ කරලා නැහැ. අපි අනිවාර්යයෙන්ම බාහිරවර්තීව දකින්න දේ හොයාගෙන යනවා. ඒකේ හොඳ නරක බලනවා, ලාභ සත්කාර බලනවා. මිස දැකීමේ දකින්න බව, ඇහිීමේ අහන බව, ගන්ධ සුවඳ බලන බව දැක්කොත් කොච්චරක් මෙතන අහම්බයක් සිදු වෙනවද කියන එක හිතා ගන්න බෑ. ඒක නිසා ඔය ඔය මෑත කාලේදී ඕක පිළිබඳව ලොකු විප්ලවයක් ලොකු පෙරලියක් වෙන්න පටන් අරගත්ත එකක් ඒ සතිය කියන ධර්මතාවය ආවට පස්සේ ඒ පුද්ගලයා හොඳට සුසර වෙලා සූදානම් වෙලා වැඩේටලා හැතලා හිටියොත් ඒ පුද්ගලයාගේ මේ දැකීමේ වැඩපිළිවෙලේ හුඟක් ආසන්නයට යන්න පුළුවන්. එතකොට මේ පුද්ගලයාට තේරෙන පටන් අර ගන්නවා දකින්නේද්ද අහන්නේද්ද ගඳ බලන්නේද්ද රස බලන්නේද්ද කියන එක කොයිම චිත්තක්ෂණයකවත් කල්ලාතෝ කියන්න බෑ. මොකක් වෙයිද කියලා කියන්න බෑ. ආහනේ ඒ බව තමයි ඔය ක්වොන්ටම් ෆිසික්ස් වල හොඳට පෙන්ලා දීලා තියෙන්නේ. මේ ලෝකයේ පවතින සම්පූර්ණ ශක්තියක් පමණයි. ඒකේ මේ රූප කියලා જાතියක් නැහැ, ගන්ධ කියලා જાතියක් නැහැ, රස කියලා જાතියක් නැහැ, පහස කියලා જાතියක් නැහැ. ධර්ම කියලා දෙයක් නෑ ඒක ඕනම දෙයක් වටපත් වෙන්න පුළුවන් මූල ශක්තිය කියනවා යම් කිසි විඥානයක් ඒ ශක්තියට වදින්නම ඕනේ ඒ ඒ ශක්තිය ඒක රූපයක් වටපත් වෙන්න ඒක නැත්නම් සද්දයක් වටපත් වෙන්න නැත්නම් ගඳක් රසක් වටපත් වෙන්න ඊට පස්සේ ඒ විඥානය කියන මම දැක්කා මම ඇහුවා මට මම රස බැලුවා මම පහස ලැබුවයි කියලා. නමුත් ඒ ඔක්කොට මුල් වෙච්ච මූල ශක්තියක් Tamanට ඕනේ නමක් කියලා ඒ දේ විඳිනවා. ඇර මූලිකව දකින්න රූප જાතියක් මේකේ නැහැ. ශූන්‍ය තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒක හොඳට පේනවා ආනාපානජය හොඳට බලාන ඉන්නකොට අන්තිමට හුදු ප්‍රවාහයක් විතරයි තියෙන්නේ ඒකේ. නිකන් රූප මේ තිත්මතු වෙනවා වාගේ නැත්තම් පණුව දඟලනවා වාගේ එහෙම නැත්තම් කම්පනයක් වගේ මූල ශක්ති ටිකක් තියෙනවා. ඒ ශක්ති තමයි වර එක මේක ආස්වාස වාරය මේක ප්‍රස්වාස වාරය කියලා වෙන් කරන්නේ. ඒකත් හොඳට සතිය තියෙනකොට එහෙම කරන්න වෙන්නේත් නැහැ, කෙරෙන්නේත් නැහැ, ඒකෙන් අවුලක් ඇති වෙන්නේත් නැහැ. අසතියෙන් ඉන්නකොට නැත්නම් භාවනා පටන් ගන්නකොට සතිය හැදෙනකොට හොඳට පේනවා මෙන්න ආස්වාස වාරේ. මෙන්න ප්‍රස්වාස වාරේ, ආස්වාස වාරේ උණුසුමයි, ප්‍රස්වාස වාරේ සීතලයි. හොඳට කියන කාටවත් බෑ කියන්න බෑ. නෑ කියන්න බෑ. ඒක සම්මුති සත්‍යය. නමුත් ඒකට හොඳට හැක් පිට හැක් යන සත්‍යමත් වෙලා ඉන්නකොට මේ හොඳට ආස්වාස ප්‍රස්වාස වෙච්ච දේ අන්තිම හොඳ ශක්තියක් පාටපත් වෙනවා. ඒක වුණත් හිතියොදලා බැලුවොත් ඕන මේක ආස්වාද ප්‍රසවාස කියලා කී හැකියි. නෑ එහෙම නෑ කියලා බැලුවොත් නෑ කියන්න පුළුවන්. බුදු ශක්ති පමණයි. ඒ වගේම සද්දයක් ඇහෙනකොට බැලුවොත් අර කියන මූල ශක්තිය හෙල්ලී ගිහිල්ලා ඒක සද්දයක් වෙලා ඕන ස්ත්‍රී භව පුරුෂ භව සුභා සුභව පේනවා. ඒක රූපයක් වෙන්නත් පුළුවන්. ඒ අනුව බලනකොට මේ විඥාණය මේ බාහිරේ තියෙන දේවල් ඒ ඒ අවස්ථානුකූලව එහෙම නැත්නම් තමන්ගේ අභිරුචිය පරිදි ඒක රූපයක් කරගන්නවා, සද්දයක් කරගන්නවා, ගන්ධයක් කරගන්නවා, රසයක් කරගන්නවා. ඊට පස්සේ ඒ දෙන ලනුව තමයි අපි කන්නේ. ඒක නිසා මේ පැත්තෙන් හුඟක් මේ මූල ධර්මයක් ඉදිරිපත් කරන්න හදන ඇත්තෝ මේ බාහිරේ තියෙන සේරව විඤ්ඤාත්තියක් කියන නම දීලා තියෙනවා. විඤ්ඤාත්ති මාත්‍රතා සිද්ධි කියලා තමයි ඒකට කියන්නේ. අපිට අවශ්‍ය නම් කබර ගෝයා තලගොයක් කරගන්න පුළුවන් හැබැයි කණ්ඩ ඕනේ නම්. මේක තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා කවුරු මොනවා කිව්වත් අපිට ඇහෙන්නේ අපිට ඕන ටික තමයි. ඉතින් ඒක කවදාකවත් ඒක නිකන් නිකන් පේන්න තියෙන කාටවත් නිකන් මේ කවුරුර පහත් කරන්න කියන කතාවක් වගේ. නමුත් මේ අහන වෙලාවේදී දකින වෙලාවේදී ඇති ඇති වෙන ඒ ක්ෂණික ක්‍රියාවලියට මම ආයෙනෙන් තොරව හොඳ නරක දෙකෙන් තොරව සුභ අසුභ දෙකෙන් තොරව හුදු සතියෙන් බලන්නේ හිටියොත් අපිට අවස්ථාවක් හම්බ වෙනවා මේ දැකපු දේ සුබයි කියන්නත් පුළුවන් අසුබයි කියන්නත් පුළුවන් නැත්නම් සුභාසුභ අතුමමෙත කියන්නත් පුළුවන් මේ දැකපු දේ වේදනාව සුඛ වේදනාවක් කියන්න පුළුවන් දුක්ඛ වේදනාවක් කියන්න පුළුවන් ඕනනම් ඔය දෙක මැදම තියෙන අසු අදුක්කම සුඛයක් කරගන්නත් පුළුවන් අන්නේ විදිහට මේ මුලට යන්න යන්න යන්න අපිට ලැබෙන විකල්ප ප්‍රමාණය වැඩි වෙන්න පටන් ගන්නවා පහු වෙන්න වෙන්න වෙන්න අපි අනිවාර්යම දැකීමේ 16ක් බවට වාලෙක් බවට බත් බැලෙක් බවට පත් වෙනවා ඇහිීමේ දහසේක උපත් බැලේක වාටපත් වෙන. ඒ නිසා සරුවචනාංශය මතක් කරනවා විමුක්තිය අවශ්‍ය නම් පමා වෙන්න එපා. සිද්ධිය වෙන්නකොටම ඒ ඒ නාම රූප පහළ වෙනකොටම විඥානේ යන තැන අනුව සතිය පිහිටවන්න පුළුවන් නම් ඒ විඥානේ නිසා එතන ඒ නාම රූප දැකීමේ නාම රූප එහිමේ නාම රූප පහළ වෙනවා ඊගාචිත්තක්ෂණේ විල්ලජ්ජාවක් නැතුව හිත වෙන දෙයකට යනවා ආහනේ ඒ අනුව හිත මෙහෙවමින් දැක්කොත් ඒත් මම අර නැවත මතක් කරනවා කවදාකවත් මේ පැතිකඩ තුනම එක සැරේ දැක ගන්න හම්බ වෙන්නේ නැහැ. නමුත් එක එක පැතිකඩ දකිමින් දකිමින් ඉදිරියට යනකොට දවසක තේරෙන පටන් අර ගන්නවා. මෙතන මේ මම කරන දෙයක්ද මට වෙන දෙයක්ද කියන එක. ඇත්තටම එහෙම නම් කරන්න බැරි ගතියක් තියෙනවා. මේක මට වෙන දෙයක්ද එහෙ නැත්නම් මම මේක කරන දෙයක්ද කියලා. එහෙ නැත්නම් මට විල් එකක් තියනවාද? නැත්නම් මේක සියල්ලම සතර බලධාරී දෙවියන් වහන්සේ කෙනෙක් වගේ කරන දෙයක්ද කියලා. ඔන්න ඔක බලන්න ගියාට පස්සේ බලන රූපෙට වැඩිය බලන බව, බලන ස්වභාවය පුදුමාකාර විපස්සනාවක් බව. පුදුමාකාර සතියකින් පමණක්ම කළ හැකි දෙයක් බව බලනකොට මේ බුදුරජාණන් වහන්සේ කොච්චරක්නම් මේක ස්වයම්බූ ඥාණයෙන් දැකගෙන මේක මොන ක්‍රමයට අපිට කියලා දුන්නද කියන එක මොන විදියක අපිට මේක පරීක්ෂා කරන්න පුළුවන් තැනකට ගෙනාවද කියලා බලනකොට ඒක සම්පූර්ණ නිකන් පේන්නේ গুপ্ত විද්‍යාවක් වගේ. මොකද සමහරුන්ට මේ බණේ තේරෙනවා තමයි තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැති මනුස්සයට තේරෙන්නේම නැහැ. තේරෙන මනුස්සයට අස්පනාවෙට මේ හැම දෙයකම දැක් ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. තේරෙන්නේ නැති කෙනා සම්මුති සත්‍ය දකිනවා. මේ පරමාර්ථය දකින්නේ. පරමාර්ථය දැකපු කෙනා මේ සම්මුති සත්‍ය බලලා ඇති වැඩේ මොකද්ද මේක නොදක මොකටද ජීවත් වෙලා කියන තරමට අර පරමාර්ථ ධර්මයට ඇදිලා යන ගතියක් තියෙනවා. යන්න යන්න යන්න ඒ පුද්ගලයා මේ මති මතාන්තර මත තණ්හා මත මාන්‍ය මත ditthi මත තමයි නටවන බව තමයි නැට වෙන බව නැත්නම් තමන් මේ වාල් බාහිරට පත් වෙලා තියෙන බව දකින්න දකින්න ඒක පැත්තකින් ඉසගිනි ගත්තේ කිව්වෝ ඒ ගිනි නිවනට වැඩිය ලොකු සංවේගයක් පහළ වෙනවා ඒ වගේම කොච්චර මේ ලෝකේ හොඳ නරක දෙක තිබ්බත් මේ හොඳ නරක දෙක මත ඇත්තා වූ දකින්න බව, දකින්න ස්වභාවය, අහන ස්වභාවය, රස බලන, ගඳ බලන ස්වභාවය, පහස ලබන ස්වභාවය කියන එක හොඳෙන් නරකින් කිලුට වෙලා නැති බව. ඒ ස්වභාවය සම්පූර්ණ වෙනම හිටගෙන ඉන්න ස්වභාවයක්. ඒ ස්වභාවයට පස්සේ තමයි ඒකට හොඳ නරක එකතු වෙන්නේ. ඒ නිසා කවදා හෝ මේ තණ්හාව කියන මට්ටම ඉක්මවලා අවිද්‍යා මට්ටමින් ඈත තියෙන කාරණා මට්ටමට හිත බහිනකොට අනිවාර්යයෙන්ම මේ පුද්ගලයාගේ මේ දෙයක් දිහා බලනකොට අතුලාන්තය දැකීම ගැඹුර දැකීම සිටුවෙන්න සිටුවෙන්න අනිවාර්යයෙන්ම සරුවචන සඳහන් කරනවා නිබ්බින්දති විරජ්‍යති විමුච්ඡති කියන පද තුන. ඒ දේ කෙරෙහි නිබ්බිදාවක් පහළ වෙනවා. හිරි වැටෙන ගතියක් පහළ වෙනවා. ඒක එලවාගෙන අබාගෙන මේක මම ලබන්න ඕන නැත්නම් මේක මරන්න ඕනේ, කපන්න ඕනේ, කොටන්න ඕනේ කියන රාග ద్వේෂ පහළ වෙන්නේ නැහැ. ඒ පිළිබඳ නිර්වින්දනය පාරනවා. විරජ්‍යති. ඒක රංජනය කරන ගතියක් නෑ. ඒක නිකන් විරංජන කුළු දැම්මා වගේ පහට හේදී යන ගතියක් වෙනවා. විමුච්ඡති. එයින් වෙන්වීමක් ඇති වෙනවා. මොකද ඒ දකින්න කෙනෙක් හෝ දකින්න දෙයක් වෙනුවට දකින්න භවයේ තියෙන ඉලෙක්ට්‍රික් බව. ඒකේ තියෙන අලුත් කරන බව දිහා බලනකොට තේරෙන පටන් ගන්නවා මේක කල් අපි මේ දකින්න දේ පිටිපස්සේ ගියා කේන්දර බල බල නැත්නම් දකින්න මිනිහා වාසනාවන්තේ කවාසනාවන්තෙන් කියා ගියානගේ මිස දකින භවෙහි දකින ස්වභාවයේ හිත නතර කරලා නැහැ. හිත නතර කළා නම් ඒක කරන්න බෑ සතිය සමාධිය නැතුව. හිත නතර කළා නම් ඕනම කෙනෙක් දකිනකොට පටන් ගන්න මෙතනින් කියලා ඊට පස්සේ තමයි මේක කෙලස් භාවයට යන්නේ කියලා ආයි කවුරුත් ඇවිල්ලා කියලා දෙන්න ඕනේ ඉතින් මේක ඒ වෙලාවෙම සිදුවෙන වෙලාවෙදීම දැක ගන්න බැරි නිසා තමයි එහෙම නැත්නම් එතකොට පමා වීම නිසා තමයි අපි මේකට මති මතාන්තර එකතු කරලා මෙතන තියෙන මේ গুপ্ত භාවය මගේ ගමට මගේ රුචියට මගේ මනාපයට මගේ තණ්හාවට මගේ මාන්නයට මගේ දෘෂ්ටියට හැටියට ඇති කරගත්තට පස්සේ අන්තිමට මම දකින්නේ මාං විශ්ින් ඒකට හේතු කරගත්ත ධර්ම විතරයි ඇතුලේ ඒක ඒක වශයෙන් මේකේ බලන්න දෙයක් ඇත්තේ නැහැ ආශ කරන්න දෙයක් ඇත්තේ නැහැ, නම්බු කරන්න දෙයක් ඇත්තේ නැහැ. හුදු දැකීම දැකීම පමණින් නතර වෙනවා. ඉතින් ඒක තමයි සාමාන්‍යයෙන් මේ කියලා තියෙන්නේ දැක්කට මොකද අන්ධෙක් වාගේ. ඇස් තියෙනවා. අන්ධෙක් වාගේ. හොඳට මේ තියෙන දේ ඇහෙනවා. නමුත් බීරෙක් වාගේ. ඒ වගේම හොඳට තේරෙනවා මේ දේ මොනවාක්වත් දන්නේ නැති කෙනෙක් වාගේ. එහෙම නැත්නම් මේකට ප්‍රතික්‍රියා කරන්න පුළුවන් මලමිනියක් වාගේ. ඉතින් ඒක පේන්නේ නිකන් සමාජ පැත්තෙන් බලනකොට මෙච්ච ලැබිච්ච මේ වටිනා ජීවිතය නිකන් කාලකණ්ණි කරනවා කියන්නේ. සර්වඥාචර්ය පැත්තෙන් බලනකොට දකි ඇසැත්තේ අන්ධයෙක් වගේ හැසිරෙන්නේ නැත්නම් ඒක කාලකන්‍යා. අහුණදී බීරෙක් වගේ හටිතු කරන්න බැරි නම් අසත්පුරුෂේ කාලකන්‍යෙක් තමයි. මේ දෙක අතර තියෙන මා පුදුමාකාර පරස්පර විරෝධී දැක්මක්. ඉතින් ඒකට හේතුව මේ කියන විදිහට මේ නාම රූප නිසා විඥාන විඥාන නිසා නාම රූප කියන කෙනා වැඩ කරන්නේම Taman තුල ක්‍රියාත්මක වෙන්නේ මේ අවිද්‍යාව තේරුම් ගැනීමේ විද්‍යාව මතු කරලීමේ ප්‍රධාන කාර්යයක. ඉතින් ඒක නිසා අර මේ අපි නැවතත් හිත පොඩ්ඩක් යොමු කෙරුවොත් චුල්ල වේදල සූත්‍රයේදී ඒ ධම්මදින්න සාවිසාක කියන දෙන්න අතරේ තියෙන සාකච්ඡාවට එතෙන්දි කතා කරලා කියනවා මේ කිසි කෙනෙක් ගණන් ගන්න නැති නිතර දෙවේලේ පවතින මේ අදුක්කම සුඛය අපි ඉක්මවල යන දෙයක් අපි දන්නේ නැහැ ඒ තුල නිවන තියෙන බව දන්නේ නැහැ. අපි හිතන්නේ නිවන සුඛයක් කියලා අපි සුඛේ පැත්තේ හොයනවා. දුක පැත්තේ හොයන නමුත් කවදාකවත් මේ දෙකේ ඉන්න තාක්කල් අපි සත්‍යයට ළඟා වෙන්නේ නැහැ. ඒ නිසා අදුක්කම සුඛයට යම් වෙලාවක අපි මොනම ක්‍රමකින් හරි දැනගෙන ඒකට අවදි වුණයි කියලා හිතමු. ආ මේක තමයි අදුක්කම සුඛේ මම මෙතෙක් කල මේක ගණන් ගන්න නැතුව හිටියේ අද මම දැනගත්තා කියලා. ඒකට අවදි වුණොත් ඒකට ප්‍රතිභාග ධර්මයේ වෙන අවිද්‍යාවේ තරම තේරෙනවා. ඒ කියන්නේ අදුක්කම සුඛ වේදනා අන්ධකාරාවිය අවිභූතා කියලා තමයි පොතේ සඳහන් කරන්නේ. මේක නිකන් අන්ධකාරයක් වගේ. අපිට ඇහැ ගැහුනට පේන දෙයක් නෑ ඒකේ. ඥාණයෙන්ම බලන්න ඕනේ. බුදුහාමුදුරු කියපු නිසාම බලන්න ඕනේ. ඒක මතු වුණාට බෑ. මතු වුණාට පස්සේ ඒක ආගේ කරන්න ඕනේ. එළඹ වාසය කරන්න. වාසය කරනකොට තේරෙනවා මේක වසාලන, මේක එපා කරන, මේක නීරස කරන දේ තමයි කෙලස් කියන්නේ. ඒකටම යටවීම තමයි අවිද්‍යාව කියන්නේ. යම් වෙලාවක කෙලස් බව දැනගෙන අවිද්‍යාව මෙතන වැඩ කරන්නේ කියලා දැනගෙන ඕන දෙයක් වෙච්චා මම මේ නීරස වුණත් බලනවා. මේක මට ලාභයක් නොවුණත් මම බලනවා කියලා බලපු දවසක තේරෙන පටන් ගන්නවා ගොඩක් වෙලාට හිත තියෙන්නේ මේකනේ. මේක ලද වාසනාවක් නේද කියලා අර අවිද්‍යාව දැකීමම විද්‍යාවක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් මේ Taman හිරගයක ඉන්න බව දැනීමම හිරගේ අගය කරනවට වැඩිය දැන් මං හිරකාරයෙක් මම මේ හිරේ කියලා දැනගන්නකොටම ඒ මිනිස්සේ අර අනික් හිරකාරයන්ට වැඩිය වෙනස් වෙනවා. තවදුරටත් මේ තමන් ඉන්නේ හිරගේ පාට කර කර අනම්බුකාර කරන්න යන්නේ නැහැ. නම් ඉන්නේ අහුවෙලා බව දන්නවා. ඒක නිසා මේ සැප දුක සෙවීම කියන්නේ මොනතරම් මෝහයක්ද මොනතරම් අපි මත් කරන දෙයක්ද කියලා ඊට පස්සේ සැප දුක දෙක එනකොටම ඒක පීරාගෙන අදුකම සුඛයට යන්න යන්න අර අවිද්‍යාව වෙනුවට විද්‍යාව පහළ වෙන්න පටන් අර ගන්නවා. ඒක සලායතන විභංග සූත්‍රයේදී පෙන්වන්නේ ඒ අද මේ නෙක්කමසිත උපේක්ෂාවට හිත ආවට පස්සේ හරීම නීරසයි හරීම ඒකාකාරී කරන්නම දෙයක් නැහැ මොකද කරන්න කියලා හිතන තරමට වගේ පාළු ගතියක් එනවා නේ මේක තමයි නිවනට මාර්ගය කියලා යම් දවසක මේක පිළිබඳව හොඳ පැත්තෙන් බලලා සම්මිය දෘෂ්ටිකව බලලා යෝනිසෝ මනසිකාරයෙන් බලලා සතියෙන් බලලා මේක තේරුම් අරගත්තොත් ඒ පුද්ගලයාට තාමත් තියෙන්න පුළුවන් කියනවා මේ ලැබපු ඒ විවේකය ඒ ලැබපු ඒ නිසද්ද භාවය තුල බාහිර හොයන බාහිරට පණින්න බලාගෙන ඉන්න හිතක් විවිධාකාරණේ මට රූපයක් පේනවා නම් හොඳයි සද්දයක් ඇහෙනවා නම් හොඳයි කියලා බාහිරවර්ති වෙච්ච හිතක් වෙන්න පුළුවන් කියන ඒ වෙලාවේ. ඒකට කියනවා නානත්ත් සංඤේ හිත කියලා. නමුත් ඒ වෙනුවට මේකමයි හොඳ. මේකේ මැදම මන් අතර වෙන්න ඕනේ. මේකෙම මදේට යන්න ඕනේ කියලා ඒකත්ව සංඥාව ඒකම අබේක අගේ කරන හිතකට හිත ගන්න පුළුවන් කියන. මේ දෙක ඒ වෙලාවට හම්බ වෙන විකල්ප දෙක. අන්න ඒකෙදී මේකමයි අගය කළ යුත්තේ. මේකම දිනු කරන්න ඕනේ. මේක වැඩි කරන්න ඕනේ කියලා ඒකත් සංඥාවට ගියාට පස්සේ ඒ හොඳට හිත අම්මා ගොඩකට ගිහිලා තැම්පත් වෙච්ච බබෙක් වගේ ඒක ඇතුලේ ආරක්ෂාකාරීව හිත පිරිච්ච ගතියෙන් තැම්පත් වෙනකොට තමයි අල්ල ගන්න පුළුවන් වෙන්නේ මෙවැනි වූ රූප පේන්නේ නැති, ශබ්ද ඇහෙන්නේ නැති, ගන්ධ රස නැති හොඳ විවේක තැනක හිටියත් මේක මමය කියා ගන්නා හිතවිල්ලක්. මේක මගේ කියා ගන්නා හිතවිල්ල. නැත්නම් මේ අත්දැකීමෙන් නම්බු ලබන භවයක්. මමෙක් තියෙන බව කවදාකවත් තර්ක හිතට අහුවෙන්නේ නැහැ. ඒ නිසා ඒ මතින් මමෙක් තාම පවතින බව නැත්නම් ඒ භවයක් මම නොමැරි දිගට පවතින බව දකිනකොට සරුවචනසේකර දෙන වචනේ තමයි තම්මේතාවේ එයින් නිපන්තනාවක් තෘෂ්ණාවක් එන්නේ ඉඳතියි. එයින් නිපන් මාන්නයක් එන්න දෙනවා. අනික් කට්ටියට බැරි වුණා මට පුළුවන් වුණා. මට ඊයේ බැරි වුණා අද පුළුවන් වුණා කියලා මැනීමක් එන්න පුළුවන් වෙනවා. එහෙම නැත්නම් මේක වෙන්නේ නැති ආත්මේ නැත්නම් මේක තමයි මට වටිනාම දේ කියලා ආත්ම කරගන්න පුළුවන් වෙනවා. අන්න එතනදී ඒ ඇති වෙන දේත් ඒ ධම්මයතාවයට විරුද්ධ අතම්මයතාවයට යනවයි කියන එක ඒක ඉතින් ඥානේ නැතුව කවදාකවත් භාවනාවෙන් පමණක් භාවනාවෙන් ඉතින් අපි යොමු කරනවා. නමුත් ඒ නියම විකල්පය තෝරා ගන්නවයි කියන එක අහුලා ගන්නවයි කියන එක සාක්කුවේ දා ගන්නවා කියන එක අගය කරනවයි කියන එක වෙන්නේ නැහැ. නැත්නම් මේ දාව කියන කියන්නේ ওই කියන සාක්කුවේ දාලා අහුලා ගන්න යමක් නෙවෙයි. නමුත් මේ මතින් තණ්හා මානසිතේ ඇති නොකර ගැනීමයි හොඳ කියන විකල්පය බොහෝම කලාතුරකින් එන්නේ. අහලම තියෙන්න ඕනේ. ආහනේ ඒ සඳහා තමයි අර විදියට අහනකොට, දකින්නකොට, ගඳ බලනකොට, රස බලනකොට ඒ ඒ තන මෙනෙහි කිරීමෙන් සිද්ධිය මුල්ලටම හිත. ඒක දුරදිග කියලා පොරෙන් කපන මට්ටමට වැවෙන්න දෙන්නේ නැතුව නියපොත්තෙන් කනන්න පුළුවන් මට්ටමේ බොහෝ කාල හිත පැවැත්වීමෙන් තමයි අපිට පුළුවන්න්නේ ඒ තරමට හිත දියුණු කළා. ඒ මතත් ප්‍රපංච කරන ගතිය තම්මේතාවයේ මන් තෘෂ්ණා මාන දෘෂ්ටි ඇති වෙන්න පුළුවන්. ඒ මට්ටමටත් ගිහිලා තෘෂ්ණා මාන දෘෂ්ටි ඇති කරගන්නේ නැහැ කියනකොට තේිනව සරුවචනාංශය කියන්නේ මොකද්ද? උන්වහන්සේ ලෝකෙට උගන්වපු මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්ම කියන්නේ කොහොමද? ප්‍රපංච වැඩ කරන කොච්චර සියුම් මට්ටමකද කියලා තේරෙනකොට තමයි අපිට අර ඉසගිනි ගැටේකටත් වැඩිය මේ සංසාර දුකින් ගැලවීමේ ගැල මාර්ගය පිළිබඳ වැටහීමක් එන්නේ. ඉතින් එතෙන්ද යන්නේ නැති ඇත්තොත් සංසාර බය ගැන කතා කරනවා. තද්ධාවෙන් කතා කරනවා සුතමේ ඥාණයෙන් කතා කරනවා නමුත් මෙතන ගියාට පස්සේ තේරෙන පටන් අරගන්න ඕයි ලබන භවයේ වෙනකන් මතු ආත්මයක් වෙනකන් මේ විඥානපච්චා නාම රූප තේරුම් ගන්න ඕන කමන්නේ මේ දැන් මේ චිත්තක්ෂණේ බලනකොටම අහනකොටම දකිනකොටම මෙනෙහි කෙරුවොත් හැම චිත්තචරණ පාසාම මේ ප්‍රස්තාව අපට දෙනවා නමුත් අපි පමා වුණොත් අපිට මේ මුල සටහන දැක් ගන්න බෑ සටහන දැක්ගත්තේ නැත්නම් නියම බොත්තම නියම වෙලාවට මිලක ගන්න හම්බ වෙන්නේ එහෙම වුණොත් අපි දිගටම අවිද්‍යාව මට්ටමට වැටෙනවා. මොකද අවිද්‍යාවේ ඉන්න බවවත් දැනගන්නයි මේ අපි මේ බණ කියන්නේ බණ ඊට පස්සේ ඒක කළ හැක්කක් කළ යුත්තක් බවට කුසල ඡන්දයක් පහළ වීම තමයි අපි මෙතෙක් කල් ගෙන ආපු සතියෙන් සමාධියෙන් අපිට දෙන තල්ලුව නොදෙන්න ඉඩ තියෙනවා. ඒක නරක දෙයක්වත් අපරාධයක්වත් නෙවෙයි. එහෙම තමයි අපි සංසාරෙ මෙතෙක් කල් ආවේ. නමුත් වෙලාවක අපිට හිතුනොත් මේ ආස්වාසේ ඉන්නකොටම අල්ලගත්තේ නැත්නම් මේකෙන් අපි ගැටේ ලියන්න බෑ. ප්‍රස්වාසය එනකොටම අල්ලගත්තේ නැත්නම් ගැටේ ලියන්න බෑ. දකින්නකොටම එතන අපේ හිත එළඹෙන සිටියොත් අල්ලන්න බෑ. අහනකොටම එළඹ නොසිටියොත් අල්ලන්න බෑ. කොච්චර දෝස මේ කේලම් භාෂාවට මේ බොරු වලට පරස වචන වලට හිස් වචන වලට යන්න ඉඩ තියෙනවා. ආන්නේ විතර මේ මුලට ඇදගෙන ඇදගෙන ඇදගෙන ගිහිල්ලා මේ චිත්ත වීදික පටන් ගන්න තැනටම ගෙනිච්චා වගේ වැඩක් තමයි. ඉතින් අටුවාවේ පෙන්වන්නේ මේක උප්පත්තියක් ඇති වෙන තැනක් කියලා. ඉතින් අපි මෙතන උත්සාහ කරන්න හදන්නේ හැම සංසිද්ධියකම මුලට මේ විදිහට ගමන් කළොත් අපිට අපිට ඕනේ බොත්තම මිරික ගන්න පුළුවන් වෙලාවක් එනවා. අනේ එදාට තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ අපි මේක වශී කරගත්තයි කියලා. අපි මේක අපේ වශයට යට කරගත්තා නැත්නම් අපි අතයටට ගත්තයි කියලා. ඉතින් අන්නේ කටයුත්ත කරන්න පුළුවන් චෛතසිකේ තමයි මේ සතිය කියලා කියන්නේ. සතියෙන් අපිට මේ අවස්ථාව ආරම්භ දෙනවා මිස අවස්ථාව ආරම්භ වුණාට පස්සේ අපි නියම යෝනිසෝ මනසිකාරයට නැත්තම් සම්පජඤ්ඤයට හිත නොයතුනොත් අපි හැමදාම අවස්ථාව පන්නනවා වෙන්න පුළුවන්. ඒක නිසායි මේ සාරිපුත්‍ර සාංශේ මේ සූත්‍රයේදී මතක් කරන්නේ ඒ සලායතන නිරෝධයේ සිද්ධ වුණත් නැත්තම් චතුරාර්ය සත්‍ය මාර්ගයෙන් හරි වේදනා මාර්ගයෙන් හරි මේක අල්ලගත්තත් එතනෙමුත් සම්මාදිට්ඨිය ඍජුවීමක් වෙනවා මේ මූල ධර්මය නාම රූප නිසා විඥාණය වීම විඥාන නිසා නාම රූප වීම කියන මේ ප්‍රත්‍යুৎপন্ন ධර්මතාවයේ අල්ලන්න පුළුවන් ඇත්තෝ ඉන්නවා ලෝකේ ගැඹුරෙන් කල්පනා කරන්න පුළුවන් ඒ තීක්ෂණ විපස්සනා ඥාන තියෙන ඇත්තන්ට මේක උනත් තේරුම් ගන්න පුළුවන් හැබැයි මේක මේ තේරෙනවයි කියලා කියන්නේ පුදුමාකාර ඒ චිත්තක්ෂණය ඇතුළම සිදුවෙන දෙයක්. මේක කවදාකවත් චිත්තක්ෂණ 3-4ක් ගැටලාලා මේ රේකී ක්‍රමයට අල්ලන්න පුළුවන් තරක් නන් නෙවෙයි. ඒ තරමට මේක එතන එතන ඇති වෙන දෙයක්. එන්නේ එතෙන් අවශ්‍ය කරන ඒ තරුණකම අවශ්‍ය කරන ඒ ජවය ඒ අවශ්‍ය කරන පසුබිම තමයි මේ සතියෙන් වඩාගෙන වඩාගෙන ගිහිල්ලා ඔය විපස්සනා ඥාන හොඳටම තීව්‍ර වුණාට පස්සේ සිදුවෙන හැම දෙයක්ම මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියන මට්ටමට අනුන්ගේ දෙයක් විදිහට බලාන ගිහිල්ලා අන්තිමටම නැගලාවට පස්සේ තමයි මේ தත්ත්වෙට ගියාට පස්සේ නිකන් හරියට මුළු යන්ත්‍රයේම සම්පූර්ණ වැඩ කරන සංසාර යන්ත්‍රයේම ආරම්භ කරන හෝ නතර කරන ස්විච් එක අහුණා වගේ ඇත්තට මේ වගේ දෙයක් දැක්කලා අවබෝධ කරාට පස්සේ ඒක නතර නොකලත් ඒ දැකීමම තමයි ਸਰබලධාරී தත්ත්වකටපත් කරනවා මේක නොදැක හිටියොත් අනිවාර්යයෙන්ම අපි වැටෙන්නේ අවිද්‍යාවටයි මේක දිගින් දිගට ගැටලනවා. මේක දැක්කට පස්සේ ගැටලුණත් ප්‍රශ්නයකුත් නැහැ. දැන් ඕන තරක නැත කරන්න පුළුවන් කියලා අර රේන්ද ගොතනකොට පුඩුවෙන් අල්ලද්දොත් තද වෙනවා. තනි පොටෙන් අල්ලද්දොත් රේන්ද ගලවලා යනවා වගේ මේ ගැට වැටිල්ල කොච්චර වැටුණත් කමක් නැහැ. හරියට මේ සත්‍ය ආලෝකයේ සිද්ධ වෙනවනේ. එතකොට තේරෙන පටන් ගන්නවා එතන එතන ඇති වෙන ගැටලීමක් මිස මේක වෙන අතීතේ වෙච්ච දෙයකින් හෝ අනාගතේ කරන්න දෙයක් නැත්තේ නෑ. විශේෂයෙන්ම අකාලික භාවය කියන එක. කල්නොයවා විපාක දෙනවයි කියන එක හොඳටම තේරෙන්නේ මේ නාම රූප නිසා විඥාන විඥාන නිසා නාම රූප වෙන එක කියලා. ඉතින් ඒක අර නිදාන සූත්‍රයේදී සරුවචනන්තය මතක් කරනවා ඒ විපස්සී සරුවචන් වහන්සේ මෙතෙන්ට එනකම්ම මේ සෑම පුරුකක්ම අත ගන්නා වගේ අල්ලගෙන අල්ලගෙන ඇවිල්ලා මේ නාම රූප නිසා විඥාන වීමත් විඥාන නිසා නාම රූපත් කියන තැනට ආවට පස්සේ මොන්නම විදියකින්වත් ඒක අවබෝධ කරගන්න බැරි තත්ත්වයකටපත් වෙලා තියෙනවා. දැනගෙන තියෙනවා මේක තමයි අමාරුම සූක්ෂණම සූක්ෂම වූත් මායාකාරී තන කියලා. ඊට පස්සේ එතනම භාවනා කර කර ඉන්නකොට යම් චිත්තක්ෂණයක ඒ ස්වාමීන් වහන්සේට විපස්සී මේ මහබෝතන් වහන්සේට මේ නාම රූප නිසා විඥානය පහළ වීමත් විඥානයේ රාම රූප නිසා පහළ වීමත් සිදු වුණාද ඒ චිත්තක්ෂණයේ සර්වඥතා ඥානය පහළ වුණයි කියන්නේ. ඒ කියන්නේ වෙන විදිහකට කියනවා නම් මේ අවබෝධය වීමත් එක්ක පරණ මිනිහා ඉතුරු වෙන්නේ නැහැ. මේක යම් තැනක අපි අවබෝධ කරන පුද්ගලයා වෙනස් වෙනවා. පුද්ගලයාගේ තියෙන අර මමයේ මාගේ කියා ගන්නා ඒ සක්කාය දිට්ඨිය තද්ද බල අභියෝගයකට ලක් වෙන නැත්නම් සම්පූර්ණයෙන්ම කඩලා යනවා. වෙන විදිහකට කියනවා නම් මේ මාර්ග ඥාන අවස්ථාවේදී හොඳට තේරෙන පටන් ගන්නවා ඒ චිත්තක්ෂණය තුළ මුළු සංසාරෙම තියෙනවා මුළු නිවනම තියෙනවා. ඉතින් මෙතෙක් කල සංසාරේ හොඳට බය දැකලා සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරපු කෙනෙක් නිසා ඒ පුද්ගලයා තවදුරටත් ඒ පරණ සංසාරේ ඉල්ලන්න යන්නේ ඒ වෙනුවට ඒ තියෙන නිවන දිහාට හැරීම තමයි මාර්ග ඥාන සිදුවෙන්නේ. එහාට ප්‍රධාන කෙලස් තුනක් කැපෙනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා කියන සැකයත් සීලබ්බත පරාමාස කියලා මේක සඳහා මේ අනවශ්‍ය මේ තදබල අත්කිලමතාන යෝගයක් ඕ ඒ වගේ සිල් ලකින්න ඕනකමක් නැහැ. අවශ්‍ය කරලා තියෙන මේක නියම අවබෝධයයි කියන එක හොඳට වැටහිමක් සිදු වෙනවා. ඒක නිසා මේක ගැඹුරු බව නැත්නම් මූල ධර්ම වලට ගොඩක් බර බව පැහැදිලිව පිළිගන්න ඕනේ. නමුත් ගිය මාර්ගය දිගේ යනකොට මෙවැනි චිත්තක්ෂණ වරින් වර බොහෝ විට යෝගාවචරයට අහු වෙනවා. අන්න ඒව වැඩ අර ගන්නකොට පුදුම තිරියන් වීමක්, පුදුම භාවනාවේ අලුත් වීමක්, පුදුම අලුත් විපස්සනා ඥාන පහළ වීමක් පහු වෙනවා. මේ පහළ වෙන හැම වෙලාවකම මේ ඒ ඒ චිත්තක්ෂණේ පහළ වෙන විඥාන නිසා පහළ වෙන නාම රූපත්, ඒ ඒ නාම රූප නිසා විඥාණය තෙත ගැන්වීමත් සිදුවීම නිසා තමයි අර පුදුම ගැම්මක් ඉදිරියට එන්න පටන් අරගන්නේ. ඒක නිසා අපි ප්‍රාර්ථනා කරමු මේ අහපු ධර්මය නිසා තියෙන පටලැවිලි අඩු වෙලා මත්තේදී මේ වගේ අවස්ථාවකටපත් වුනොත් ඒක මේ සුතමේ ඥාණයෙන් තර්ක ඥාණයෙන් පෝෂණය කරගෙන එවැනි දෙයකට එළඹ වාසය කිරීමේ විපස්සනාමය ජීවිතේ භාවනා ජීවිතය අලුත් කරගෙන තේදවත් කරගෙන ඉදිරියට යන්න ශක්තිය ධෛර්ය බලය අපි ලබා ගන්න මේ ධර්ම කොටාසයත් හේතු වාසනා වේවා කියලා එක්ක ප්‍රාර්ථනා කරමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. දැන් දැන්ට 9යි 20යි වෙලාව අපිට තියෙනවා සුළු වේලාවක් ප්‍රශ්න සහ පිළිතුරු හෝ විවෘත ධර්ම සාකච්ඡාවක් සඳහා ඉතින් ඒ නිසා මම ආරාධනා කර සිටිනවා මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරගන්න. කියලා ඒ වගේ එතනක් නැහැ මෙතනක් නැහැ කියලා. කියලා වගේ ඔබ වහන්සේගේ දේශනාවෙන් මට තේරුනේ. ඒක ටිකක් ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් එතනක් නැහැ මෙතනක් නැහැ කියන එක කොහොමද ඒ කියන්නේ අර දැකීමක් වෙනකොට දකින්න කෙනෙක් දකින්න දෙයක් කියලා දෙයක් තියෙනවානේ. මමයි දැක්කේ මම මේකයි දැක්කේ කියලා මට දැකීමක් වෙන මොකට වස්තුවක් තියෙන්න බෑ. ඒක තමයි එතන. ඊපස් දකින්න තනක් තියෙනවානේ. ඇහි සිද්ධ වෙන්නේ කියලා. ඒක නම්බුවට ගන්නත් එපා. මම දැක්කා කියලා නම්බුවට ගන්නෙත් නැතුව දැක්ක ඉවර වෙලා යනවනම්. දැක්කවා ඉවරයි ඊගාව චිත්තක්ෂණයට අපි ලෑස්ති. දැකපු එක පිළිබඳ නම්බුවක් ගන්න නැත්නම් ඒකෙන් මම පැටලවාගන්නේ එතන නතර වෙන්නේත් නැහැ. මේ ඇහි පැටලව ගන්න නතර වෙන්නේත් නැහැ. ඒ සිද්ධිය නොවුණු විදියට ගියා. එහෙමනම් එයින් කෙලස් පහළ වෙන්නේ නැහැ. ඒකට එතනත් නැහැ මෙතනත් නැහැ. ඔය දෙක අතර මැදත් නැහැ. ඒ කියන්නේ ඒ චිත්තක්ෂණේ ඒක නම්බුවට ගන්නෙත් නැහැ. මේ දැක්ක මෙච්චර ලස්සන මම මේ වැඩේ ඉවර කරා. සිද්ධියක් ඇති නොවන විදිහට ඉවර කරා කියලා නම්බුවට ගන්නෙත් නැහැ. ඒ සිද්ධියෙන් කිසිම ලපයක් ඉතුරු වෙන්නේ නැහැ. කැලලක් ඉතුරු වෙන්නේ යන්න ඇරියා. ඒක නිසා අපිට කරන්න තියෙන්නේ අපි කවුරු එක්ක කටයුතු කරත් මොනවා කරත් ඒකෙන් අපි උරුලෑ වගේ පාර ගඳ ගන්නවා කියලා කතාවක් තියෙනවා. උරුලෑ වගේ පාර වගේ කියලා. අපි කිසිම දෙයක ලකුණක් ඉතුරු කරන්නේ නැතුව වැඩේ කරමු. අපි ජීවත් වෙන්න ඕනේ කිසිම දැනක කිසිම ලකුණක් ඉතුරු නොකර. එහෙමනම් අපි ළඟ අපෙන් ආයෙ කෙලෙස කාටවත් යන්නේ නැහැ. කාටවත් කෙලෙස අපිට එන්නේ නැහැ. නිකන් අපි ගියේ පාරේ ලකුණක්වත් හොයන්නේ නැහැ. ඒ නිසා මේ සරුවචන් වහන්සේ එක දවසක් බොහොම ගැඹුරු නිබ්බාන පරිසංයුත්ත දේශනාවක් කර කර ඉන්නවා. දේශනා කරනකොට මාරමාසිනා දැනගන්නවා දැන් මේ වැටේ ගියොත් එක්කෙනෙක් දෙන්නේ සෝවන් වෙනවා. එක්කෙනෙක් දෙන්නේ රහත් වෙනවයි කියලා මෙයා එනවා මේක සැබොටාජ් කරන්න. ඒක අවුල් කරන්න. ඉන්නේ කොහොමද ගොවියෙක් විදියට මඩ ගොඩක් ගහගෙන නගුලක් හරේ තියාගෙන මේ උඩු ගහින් නිරුවත් ඇවිල්ලා කඩාවැදිලා අහනවා මේ ශ්‍රමණ බෞද්ධයාට මගේ හරක් දෙන්න කොහෙද කිය කියලා එක්ක නැද්ද කියලා අහනවා. ඉතින් සරුවචනසේ දන්නවා මේ වෙන්නේ මොකටද කියලා. ඊට පස්සේ කියනවා පාපී මාර එතකොට හරකුන්ගෙන් ඇති වැඩේ මොකද්ද කියලා. ඒකට මාර්යා දැනගන්නවා මම අඳුරගත්තයි කියලා. අඳුර ගත්තට මොකද මේ අභියෝගයක් කරනවා. අභියෝගයක් කරන්නේ කොහොමද? මහාන ඔබ දැනගනින් ඔය ඇහත් මගෙනම් ඔය දකින්න රූපෙත් මගෙනම් ඔය දකින්න විඥානයත් මගෙනම් උඹට මගෙන් ගැලවුමක් නැහැ. ඔය කනත් මගෙනම් ඔය සද්දෙත් මගෙනම් ඔය කනේ නගින විඥානයත් මගෙනම් ඔබ කොහි ගිල්ල මගෙන් බේරෙන්නද කියලා. කියලා එන්න අඳුරයක් පාන. මේ සර්වචනන්ද කියනවා මම මේක මගේ කියලා කියලත් නැහැ. ඔය දකින්න දේ මගේ කියකනත් නැහැ. මම මේක විඥානේ මගේ කියාගනත් නැහැ. ඒ නිසා උඹ ඉන්නවනම් කවුරු හරි කෙනෙක් මේ ලෝකේ මේ ඇහුවේ මමයි කියන මේ දැක්ක දේ මමයි දැක්කේ කියන ඒ විඥානේ මගේ කියන අන්න උණ්ඩ ළඟට ගිහිල්ලා වඳ හැරේ පාපා. මේ දකින්න කෙනෙකුත් මෙතන නැහැ. දකින්න දේකුත් මෙතන නැහැ. දැක්ක බවකුත් මෙතන නැහැ. ඒ නිසා උඹට මංගිය පාරේ මං ගිය පාරේ හුලඟක්වත් දකින්න හම්බ වෙන්නේ නැහැ කියලා කියනවා. මරහට බුදුහාමර කියන්නේ ඒකයි. මං යන පාරේ හුලඟක්වත් උඹට දකින්න හම්බ වෙන්නේ නැහැ. මොකද මම මේවා දැක්කා මේක මගේ කියාගන්න පැත්ත නෙමෙයි මං ඉන්නේ. දැක්කට අන්ධෙක් වගේ මම කියන්නේ. ඇස් දැක්කම මොකද අන්ධෙක් වගේ මං ඉන්නේ. දැක්ක දැක්ක විතරයි ඒක ඉවරයි. ඒ ඒ සිද්ධි ඉවරයි. එහෙම යනවා නම් අපේ චිත්ත ප්‍රවෘත්තිය සුදු කඩදාසියක් වගේ. ග්‍රාෆ් එක වදින්නේ නැහැ. ඒ ග්‍රාෆ් එකේ තින්ත ඉවරයි. අර humidity එකට එහෙම තියෙන graph තියෙන අර drum එක කැරකෙනවා උඩ වහලෙවි තියෙන දින්ට ඉවර නම් ඒක නැත්නම් අර ඥානানন্দ සාන්ති කියන්නේ මහානකොට බොබින් එකේ නූල් ඉවර නම් ලස්සනට මැහිම යනවා හැබැයි උඩ නූල් ඇදපු ගමන් හිටපු තැනම බොබින් එකේ නූල් ඉවර මැසිම යනවා හැමතැනම වදිනා වගේ පේනවා. ඉතින් ඒක රහතන් වහන්සේගේ වැරදියක් බලනකොට මැසිම ලස්සන තියෙනවා වගේ මැසිම යනවා වගේ. උන්වහන්සේ දන්නවා යට බොබින් එකේ නූල් නැහැ. නැස්නවට කමන්නේ. එනිසා මොනම දෙයක් ක්ලේම් කරන්න එපා. මොනම දෙයක් ඇසීම් කරන්න එපා. අමාරුයි මම දන්නවා මේ. කරන්න අමාරු කියලා. නමුත් බුදුහාමුදුර අපිට දෙන විඥාව, දෙප්පඩ විඥාව මම වෙන්නන්නේ. දැකලා දැක්කේ නැහැ වගේ හිටපන්. බුදුහාම කියන්නේ කිසිම කෙනෙකුට උඹට විරුද්ධව නඩු දාන්න බෑ. ඇසත් ඒ අන්ධෙක් වගේ ඉන්න පුළුවන්. මම උඹට දෙන රහස මෙච්චරයි, යතුරු මෙච්චරයි පුළුවන් නම් කරපන්. ඇස ඇහුණට බීරෙක් වගේ හිටපන්. කතා කරන්න පුළුවන් දක්ෂකම තිබුණාට මොඩෙක් වගේ හිටපන්. ශක්තිය තිබුණාට පිටකොන්ද බලන්නේ නැති මිනිහෙක් වගේ බේරියක්. මොනවාක් බන්න මලමිණියක් වගේ බේරියක් කියන්නේ. ඉතින් ඒක නිකන් නිකන් මන්දෝත්සාහය කරන මිනිහෙක් නිකන් අවලංගු කාසියක් බවට පත් කරන එකක් වගේ තමයි පේන්නේ. මොන සර්වඥයන්ද දන්න ඉන් පිට මොනම විදියකින්වත් මේ මැෂිනත් එක්ක බේරෙන්න බෑ. මහර මැෂිනත් එක්ක මොකෙන්වත් බේරන්න බෑ. දැන් කවුරු මොනවා කිව්වත් බීරි ඇලියට වීණා ගායනා වගේ තමයි. ඇහුන් නැතුව ආවා වගේ ඉන්න එකතියි. එතකොට මේ කොක්ක වදින තැනක් නැහැ. මේ බිලි කොක්ක වගේ එක වදින්නේ වකුටු වෙලා තිබුණා තමයි. ඒක දිගහැරලා තියෙනවනම් මොකක්වත් වෙන්න දෙයක් නැහැ. මේ වස්තු ඇවිදිනකොට රෝස මලක් පිපිලා තියෙනවා. ඒක හිතෙනවා මේක. වස්තුන සතු රෝස මලක් කියලා. ඒ නිසා ඥානන් සංස කියනවා මේකට මාදුතු මල කියන්න ගියොත් කියලා වෙනවා කියන්නේ. රෝසමලක් ඉවරයි. ඒක ඉවරයි. ඊගාට එන රෝසමල දිහා බලනකොට අරක ගියා. අච්චුබටේදී අච්චුබට කියන්නේ දැන් මේව වැඩක් නැහැ නේ අච්චුබට කියලා. අච්චුබට කියන්නේ උණකොටුව කරන එකට අර කූරක් ගහලා වෙඩි තියෙන ඔපුංචි හදන්නේ. ඒකේ පළවෙනි උණ්ඩේ පළවෙනියෙන් තද කරනක දෙවෙනි එකට උණ්ඩයක් වඩටපත් වෙනවා. ඊගාව ගත්ත දෙනකොට අරක උණ්ඩයක් බවටපත්. ඉතින් දිගට දිගට යනවා මිසක ස්ථිරව පවතින මොකක්වත් නැහැ. අච්චු මන් දැන් අච්චුබට ඉතින් වැඩක් නැහැ කතා කරලා මොකද මේ අච්චුබට කියන එක මොකද්ද දන්නේ නැත්තම්. <laughs> ඒ වගේ මේක මේ ඒ සිද්ධිය මේ සිද්ධියෙන් ගහලා අරන එකයි තියෙන්නේ. මේ සිද්ධිය මේ සිද්ධියෙන් ගහලා අරන එකයි තියෙන්නේ. ප්‍රතිස්ථාපන ඉදන් නිසා ඉදන් පජහත. මට වැරදි නෑ මට ඕව බල බල ඉන්න වෙලා නෑ ඊගා වැඩේට ගියා මේක ඉවරයි. අරකට මේක ඉවරයි. ගසගෙන ගසන ගසන ගසන ගියාම එකක් තියෙයි කොයි වෙලාවක හරි. ඒකදී සර්කම්ස්ටැන්ෂල්. ඊගා සිද්ධියට ඒකත් ගසලා යනවා. ඒකට මේ කොතමකවත් මේ පාසි බැඳිල්ලක් නෑ. එකතු විල්ලක් මොකොත් නෑ. ෆුල් ෆ්‍රෙෂ් හැම වෙලාවෙම තරුණයි. එන එන දේ ඊගාව දේන් ප්‍රතිස්ථාපන කරනවා. ඉදන් නිසා ඉදන් පජහත. මේ නිසා මේ අතහැරපන්. මේ නිසා මේ අතහැරපන්. ඉතින් එහෙම සෙල්ලමක් උගන්ලා දී. ඔය එතකොට ඒ කියන්නේ අපි අර මේ කොහොල්ල බබාගේ සෙල්ලම. දන්නවද? අතින් ගැහුවොත් අත අහු වෙනවා. මේ අතින් ගැහුවොත් මේ අත කකුලෙන් ගැහුවොත් කකුල අහු වෙනවා. මේ ඇයි? ඉතින් අන්තිමට හිවල බලන ඉන්නේ එතනම මේ පහෙන් ගහපු ගමන් හිවලා අල්ල ගන්න. හිවලගේ ට්‍රැප් එක තියෙනවා. අපි ගිහිල්ලා බබා කොහොල්ල බව දන්නවනම් දැන් මේ ඉලෙක්ට්‍රිසිටි වැඩ කරනවා දන්නවනම් ඒක රබර් ග්ලව් එකක් දාගන්න නැත්නම් අත ගන්න නැතුව ඉන්න තාක්කල් කොච්චර හයි ටෙන්ෂන් වයරක් තිබුණත් අපිට ප්‍රශ්නයක් නැහැ. ඒකින් දිගන බය වෙලා දඟලලා තටමන්න දෙයක් නැහැ. මොකද විදුලිය පණින්නේ නැහැ. අපි පනිනවා මිසක්. ඉතින් ඒ තරම් මේ කෙලෙස් සහිත ලෝකයේ බුදුහාමුදුර අපිට දීලා තියෙන රබර් ග්ලව් එකක් දාගන්නේ දැක්කනේ ඒක කිසි කෙලෙසයක් නැහැ. එතනින් නැතර කරපන්. ඒ ෆිල්ම් එක ඉවර කරලා ඊගාව ෆිල්ම් එකක් දාගෙන ඊගාව ෂොට් එක ගනි. ඒක ස්ටුඩියෝ එකට දීපුවා ඉවරයි. කැමරාවේ මොකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා ඇහැ කියන්නේ කැමරාවක්, කන කියලා කියන්නේ ටේප් රෙකෝඩර් එකක්. මේ මැෂින් ටික ඒ විදිහට දන්නවනම් ඒ වගේ ඔය මේ මොනවාද ටෝන් එක මාරු කරන්න ඕනේ, මේක මාරු කරන්න ඕනේ, ඒව ටික මාරු කර මාරු කරන්න ඕනේ මැෂින් එක වැඩ ගන්න එකයි තියෙන්නේ. මේ එකතු කරගන්න මේ මම දැක්කා මගේ කියාගන්න අර මේ ඒකේ එසෙන්ස් එක මැද එකතු වෙන දේ තමයි දිගට කොටු ගැන ගැහිලා ගැට ගැහිලා ගැට ගැහිලා තේරාවක් ලනුවක් වගේ වෙලා මේ ආත්මෙන් ඊගාව ආත්මෙන්න මේ චිත්තක්ෂණ ඊගා චිත්තක්ෂණයට ඒ පල් වෙන ටික තමයි යන්නේ ෆ්‍රෙෂ් කරගන්න එතන එතන එතන එතන අලුත් වැඩියා කරගන්න පුළුවන් නම් ඉතින් ආයේ මොකක්වත් නැහැ ඒක මේ වෙල්දිල්ල අඹු වගේ නිතර බුසු බුසු බුසු බුසුස් ගාලා පත්තුවේ පත්තුවේ දෙන අහුවෙන අහුවෙන දේ දව දව දව දව දව දව යන එකයි තියෙන්නේ කෙනෙක් කියනවා දකින්න දෙයක් තියෙනවා දකින්න බව දැනනවා එතනින් දකින්න හෝ දකින්න දෙය අවගත්ත එතන ප්‍රේෂයක් පුදිනවා ප්‍රපංච වෙන්න ඉඩ තියෙනවා දකින්නවා කියන එක දකින්න බව දකින්න ස්වභාවය ඒක අල්ලගත්ත සක්කාය දිට්ඨිය කියන එක ඒක ඒක අල්ලගත්තොත් අපි ආරක්ෂාව පැත්තක හිටින්නේ අපිට බේරුමක් තියෙනවා. දකින්න දෙයක් තියෙනවා, දකින්න කෙනෙක් තියෙනවා කියන පැත්තට ගියොත් අපි බොහෝ විට ඒ දකින්න දේ මතින්, දකින්න කෙනා මතින් ඒ අර පරණ පුරුදු චරිත ලක්ෂණ දුවනවා. දකින්න බව, දකින්න බවත් මෙයා දකින්න බවයි මම දකින්න බව. දකින්න බවේ අපි දෙන්නගේ වෙනසක් නැහැ. ඒ දකින්න බවේ අහන බවේ වෙනසකුත් නැහැ. ඒ ඔක්කොම වැඩ කරන්නේ ద్వාර ආරම්භන තදුපපන්න කියන තීසිස් ඇන්ටිතීසිස් සින්තසිස් කියන වැඩ පිළිවෙලට. ඒක දැක්කොත් එහෙම හැම වෙලාවෙදීම අපිට යාන්ත්‍රණය පේනවා. කොහොමද අර කවිලා මේක වදිනවා ස්පාක් එකක් යනවා මේක මේක ඇවිල්ලා වදිනවා ස්පාක් එකක් යනවා ඒවට ඉතින් ඇහිීම දැකීම කියලා නම් කරාට ඒක වැඩ කරන්නේ එකම ක්‍රමයක් ඉතින් ඒක අතීතයේ අනාදිමත් කාලේ ඉඳලා ඒක තිබුණා අපි දිව අවබෝධ කරගන්න නැත්නම් ඒක තියෙනවා අපි මරණයට පස්සෙත් ඕක තියෙනවා බුදුහාමුදුරන්ට තෝච්චරයි දේවදත්තරත් තෝච්චරයි ඒක නෑ හොඳක් නරකක් ඒක නෑ ගෑනු පිරිම් බවක් ඒක නෑ මේ කෙලස් නිකලස් බව ඒ බවට හිත ගිය ගමන් අන්නේගේ තියෙන කෙලස් නිකලස් නැති බව ඥාන පරිවෙ නැති බව නෝපදීන නොමැරෙන ජරාවටපත් වෙ නැති බව අපිට පුරුමෙට ලැබෙනවා. ඒක සක්කාය දිට්ඨිය කරගත්තොත් තමයි අපිට ඒකෙන් වාසිය ගන්න බැරි වෙන්නේ. නැත්තම් මම මම මාගේ සංඥාව ගත්තොත් තමයි. නමුත් තුඟක් වෙලාට ඒ මට්ටමට ගියොත් ඒ සංඥාව නැත්තම් මේ තණ්හාමාන දිට්ඨි ප්‍රපංච කියනවා අහුවෙන තැන ඉඩ වැඩි. මොකද තන්න ඒ වෙලාවට අර රාග කාම රාග වගේ දේවල් ගොඩක් අඩු නිසා මේ සියුම් ධර්මතාවයක් අහු වෙනවා. මේ සියුම් ධර්මතාවයක් දැනගන්න මූණට මූණ දාන්න ඉඩ තියෙනවා. නමුත් ඒක දන්නවනම් ලේසි කියලා කියනවා. කායින් හරි වචනයක් අහලා තියෙනවනම් ඔබ අහු වෙන්නේ ඔය කාම රාගෙට නෙවෙයි මේ ප්‍රපංච ධර්ම ටිකේ තමයි යෝගාවචරය හිර වෙලා ඉන්නේ. මේ මමයේ මාගේ මගේ ආත්මය කියාගන්න එක තමයි සීලේ කැඩුනයි කියලා ඔච්චර අඬන්නේ මේ මගේ සීලේ කැඩුනයි කියලානේ කරන්න දෙයක් නැව සීලය අරගෙන ආව එකක් නෙමෙයි අපි මේ ගත්තේ ආයුධේ මේ වැඩේට ගත්ත ආයුධේ ආයුධ ගන්නවා නම් වෙන එකක් ගත්ත වැඩ කරන එකයි තියෙන්නේ සීල ගන්නවා කියලා කන කාට වෙන්නේ දැන් සතිය ගන්නවා කියලා කන කාට වෙන්නේ දැන් මෙවුවා මේ ළඟදී ගත්ත ආයුධ ටිකනේ දැන් චීන බඩු වැඩ කරන වෙන්නේ කවුරක්වත් ආයුධ ගන්නට අඬන්නේ අර පරණ කට්ටිය තමයි પરම්පරාවෙන් પરම්පරාවට ජපනිස් මේ මේ ජර්මන් බඩු තිබුණ කට්ටිය කන කාට වෙනවා දරුවට දෙන්නේ දෑවැද්දට ඒක දැන් නැහැ ආයුධ සෙට් එකක් ගත්තා ඒ වැඩ ඉවර කරලා ආයුධ සෙට් එකම ගියා ඒ නිසා දැන් තියෙන්නේ මේ throw away type එක. ඔක්කොම මේ සතිය මේ සමාධිය ප්‍රඥාව ශ්‍රද්ධාව තේරම throw away type. මේක විශේෂයෙන්ම අර අලගද්දම සූත්‍රයේ සරුවත් යන සඳහන් කරලා තියෙනවා. උඹලා මේ මොනවා කතා කරනවද මහන්නේ මේ අධර්මය නෙවෙයි ධර්මයක් විසිකරලා දාන්න වෙනවා නම් අධර්මය ගැන කුමන කතාවද කියලා. ඔය ඇති කරගන්න සතියත් අතාරින්න වෙනවා. පොළො ජම්ප් එකේදී පොළො විසිකරන්න නැතුව බෑනේ දිනන්නේ. උඩට නැගගට පස්සේ ඒ පොල්ල විසිකරුවොත් නේ එහා පැත්තට පනින්න පුළුවන් ඉන්නේ පොල්ල මේ සුවනීරකට ගෙදර ගෙනියන්න හිතාන හිටියොත් එහෙම ඔතෙන්දී එහා පැත්තට යන්න හම්බෙන්නේ ඒක ඒක වෙන වැඩක් නෙමෙයි ඒක විසිකිරීමෙන් තමයි ගැම්ම ගන්න. ඒ නිසා අපි මේ ගන්න සීලේ ගෙනාවේ වෙලාවට අල්ල විසිකරුවම ජෙටිසනින් ඉෆෙක්ට් එකක් එනම් පැන්න යාකට. සමාධිය තියෙනෙත් ඒකට. ප්‍රඥාව තියෙනෙත් ඒකට. ඒක ගෙදර ගෙනියන්න හම්බෙන්නේ නැහැ. ඒව ගෙදර ගෙනියනොට නම් ඉතින් තණ්හා මාන දිට්ඨි, සක්කාය දිට්ඨි වලට වැඩනවා. ඒවයි ඒ වෙලාවේදී ගත යුතු වැඩ ටික ගන්න නම් ඒ තියෙන ඉලෙක්ට්‍රික් ගතිය. ඒකේ තියෙන මේ ඉම්ප්‍රොම්ප්ටු ඒ ගතිය අවබෝධ කරනකොට කොහේද ඔගේ ගානුකමක් තියෙන්නේ? තියනද මේක? පීතු. පැවිදි උපැවිදි බෞද්ධ ආගම් අනම්මන මොකක්වත් නැහැ. ඔතෙන්ද නැහැ මොනවාක්වත්. ඒ තරම්ම අපි ඒ තරම්ම ඇතර එතෙන්ද එනකන් පොතු ඇරලා ඇරලා ඇරලා ලුණු ගෙඩිය අන්තිමට අර මැද කැලලට ආවට පස්සේ ඒකෙදි අන්තිම සියුම් දෙය අතින් පොඩි කරලා දාන්න පුළුවන් තරම් දෙයක් තියෙනවා. ලොකුවට බලනකොට නම් රතු ලුණුද, බී ලුණුද, අනම්මන නොකක්කට සුදු ලුණුද ගොඩක් නම් තියෙනවා. මන්දට අඩියට ගියාට පස්සේ එච්චර දෙයක් නැහැ. හැබැයි ඒකට අර සූදානම් වෙලා යෑමක් තමයි මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ එකින් එක පුරුක පෙන්නලා මේ නාම රූප මට්ටමිනුත් ගත හැකි ආදර්ශයක් තියෙනවා. සක්කාය දිට්ඨි ඍජු කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. හැබැයි මූලධර්ම පදනමේ යන්නේ. මේ තෘෂ්ණාව දුරු කරන මට්ටම පැනලා තියෙනවා. දැන් තියෙන්නේ අවිද්‍යාව යන්ත්‍රණේ එතන එතන මේ අවිද්‍යාව අතින් අතට අතින් අතට යවන හැටි තමයි පෙන්වන්න හදන්නේ. අරක ගොරෝසු ක්‍රමේ තෘෂ්ණාව දුරු කිරීම කියලා කියන්නේ අපි සාමාන්‍ය ආගමික හැඟීමෙන් කරන දේ. ඒක අයින් කරුවට පස්සේ ඒ අනුසය කෙලස් කපන්න නම් තෘෂ්ණාව මට්ට මේ කතා කරලා බෑ. يعني භවතණ්ණා විභවතණ්ණා මට්ටෙන් අවිද්‍යාවේදී මුල් බැහැගෙන තියෙන එක අල්ලන්න වෙනවා. තෘෂ්ණාව තියෙනකන් අවිද්‍යාව වෙන්නේ අවිද්‍යාව තෘෂ්ණාවේ වැහිලා තියෙන එක යට මට්ටමේ තියෙන්නේ. තෘෂ්ණාව අයින් කරාට පස්සේ අවිද්‍යාව මුල් ටික අහුවෙනවා. ඒක නිකන් හිටිය අර බෑ. ඒකටත් හරියට වැඩ කරලා ඒක උතුරලා දාන්න ඕනේ. ඒ උතුරලා දැමීම සඳහා සීලක පිළිපදලා සමාධික පිළිපදලා ප්‍රඥාවක පිළිපදලා එන්න අරින්න ඕනේ තමන්ගේ චරිත ලක්ෂණ වැරදි සේරම එන්න ඇරලා ඒවදියා මම නෙවෙයි මගේ නෙවෙයි කියන හැඟීමෙන් බලන් ඉන්නකොට මේවා මම මාගේ කිව්වොත් නේ මේවට කනගාටුවක් පශ්චාත්තාවයක් වෙන්නේ නැත්නම් ආත්ම බාටපත් වෙන්නේ ඉතින් එතෙන්දි බුදුහාම කියන මේක මම නෙවෙයි කියන පැත්තෙන් බලන්න එතකොට පශ්චාත්තාප වෙන්න දෙයක් නැහැ මේ ධර්මතා දකින බව අහන බව කෙලෙස් උපදින බව, නික්ලේශී බව මේවා තේරම භාව ලක්ෂණ කෙනෙක් නැහැ. කර්ම සිද්ධ වෙනවා මේක ආબોධ කරේ නැත්තම්. ආબોධ කෙරුවොත් කර්ම තේරම ගලවලා යනවා. මොකද කර්මේ පිළිඳන පදනමක් නැහැ. දිට්ඨි දිට්ඨ මත්තම් භවිෂති කියනකොට ඒ චිත්තක්ෂණේ කිසිම කර්මයක් නැහැ කිසිම සංස්කරණයක් නැහැ කිසිම චේතනාවක් නැහැ ඒක සුද්ධ අවස්ථාවක් නොවුනා හා සමානයි සිද්ධිය නොවුනා හා සමානයි කර්මජ රූපයයි කර්මජ විඥානය දෙක බලපාන්නේ ඒ දැකීම කියන එක සිද්ධ වෙනවා. ඔය එයින් පසු ප්‍රතිපලයක් තියන්නේ. ඒ සිද්ධියේ ක්ලේශස් නැහැ. ලාභ කැලල් නැහැ. සිද්ධිය නොවුන ගන්නට යන්නේ. ඒ සිද්ධියෙන් මේ තණ්හාවක්, මාන්නයක්, දෘෂ්ටියක්, ලෝභයක්, දෝෂයක්, මෝහයක් මොනම දෙයක්වත් ඉතුරු වෙන්න විදියක් නැහැ. ඒ දේ එතනම නිකන් හරියට කපුරු පිච්චුවා වගේ. කපුරු පිච්චුව තැනක ආයේ අලු නැහැ. පිච්චුණා ඉවරයි. ඒක මේ අපි සාමාන්‍යයෙන් හිතන්නේ රහත් මාර්ගයේදී සිදුවෙන වැඩේ කියලා. නමුත් අර මේ සාරිපුත්‍ර සාන්ති කියන්නේ ඒක පුංචි මට්ටමේ ඒ තැන්වල අත්දකින්න පුළුවන් මේ මයික්‍රෝ ලෙවල් එකේ. ඒක අත්දකලා අත්දකලා තමයි අපිට ඒක දිගට පවත්වන්න පුළුවන් තරමට ගැම්ම ගන්න පුළුවන්. එන්නේ මේක අත්දකින්න අවස්ථාවේදී අපි දන්නවනම් සිද්ධියක් වුණා නොවුණා හා සමානව යන්නත් පුළුවන්. ඒක තමයි නික්ලේශී අවස්ථාව කියලා කියන්නේ අපි කර්ම අපේ චේතනාවේ කිසිම සම්බන්ධයක් ගන්නෑ. අපි ඒක කිසිම සකස් කරන්න යන්නෙත් නෑ. මේ මුණයි කියලා කනගාටු වෙන්නෙත් නෑ. ඒක හරියට පේන්නේ ඇත්ති වුණාට මොකද දැක්කට මොකද නොදැක්කා වගේ ඉන්නවා කියන එක ඒක හරි ලස්සන කියමන් ඒ ඒ අර්ථය මේ સંદર્ભේ ප්‍රකාශ කරන. විද්‍යා ප්‍රතිස්ථාපනය කරන එකද නාම රූප වලින් විඥානය කියලා විඥානයේ නාම රූපය කියනවා කියන්නේ නෑ ඒක ඉදම්ප ඉදන් නිසා ඉදම්පජාති කියන එක සර්වඥාන්සේ පෙන්වන්නේ මේ ලීපුටු වලට ගහලා තියෙන ලී යන තියෙන ඉස්කෝලේ පරණ අපි ඉස්කෝලේ යන කාලේ තිබුණේ. ඒ ලියනයක් දිරුවොත් වඩුව කරන්නේ එතෙන්ම ලියනයක් තියලා ගහනවා. කපන් තිරුප් එක විසි කරලා අලුත් ලියන කියලා එතන හිර වෙනවනේ. එච්චරයි. ඒක තමයි දනිසයි දම්පජය. ඒ නිසා සරුවචන්සේ කියනවා මේ ගිහි ගියේ මහා කරදර රාශියක් තියෙන දුක් රාශියක්. පැවිදි ජීවිතෙත් තියෙනවා. ඔබට පුළුවන් නම් ওই ගිහි ගියේ කරදර ටික පැවිදි කරදර මාර්ගයෙන් අයින් කළා දාපන්. දෙකම කරදර. ගේහසිත දුක, ගේහසිත දෝමනස්සය, නෙක්ඛම්මසිත දෝමනස්ස වගේ ප්‍රතිස්ථාපනය කරන්න කියනවා. ඒකට වැඩිය මේක දෙකක් නෑ. නමුත් මේක මේ ඉස්සරහට යන වැඩක්. ඊගාට ගේහසිත සෝමනස්සය කියලා જાතියක් තියෙනවා. දරුවන්ට හරිනකොට ඉගෙන ගන්නකොට සෝමනස්සයක් තියෙනවා. පැවිදි වුණාට පස්සෙත් ඉතින් තමන්ගේ සීල සමාධි ප්‍රත්‍යය වැඩ තියෙනවා. ඒ ගේහසිත සෝමනස්සය නෙක්ඛම්මසිත සෝමනස්ස මාර්ගෙ ප්‍රතිස්ථාපනය කරන්න කියනවා. ඊට පස්සේ නෙක්ඛම්ම ගේහසිත අදුක්කම සුඛ කියලා જાතියක් තියෙනවා. නෙක්ඛම්ම සිත අදුක්කම සුඛ જાතියක් හේතුන. අරක මේකෙන් ප්‍රතිස්ථාපනය කරන්න කියනවා. ඊට පස්සේ නෙක්ඛම්ම සුඛ නෙක්ඛම්ම සිත දෝමනස්සේ දැන් පැවිද්දන්න තියෙන දෝමනසක් තියෙනවනේ. ඒක සෝමනස්සේ මාර්ගේ ප්‍රතිස්ථාපනය කරනවා. ඊට පස්සේ සෝමනස්සේ අදුක්කම සුඛේ මාර්ගෙන් ප්‍රතිස්ථාපනය කරන්න කියනවා. මේ අදුක්කම සුඛයට ගියාට පස්සේ නානත්ත් සංඥාව ඒකත්ත් සංඥාව ප්‍රතිස්ථාපනය කරන්න කියනවා. ඒකත් සංඥා මතින් එන්න පුළුවන් අතම්මේතාවේ තම්මේතාවේ අතම්මේතාවෙන් ප්‍රතිස්ථාපනය කරන්න කියනවා. ඒක නිකන් 아무තු මං මං දකින්නේ මේ ඉස්සර තිබුණ රේඩියෝ එකේ වැඩසටහනක් දැනුත් ඇති ඒ පුද්ගලයා කැඳවන වේදිකාවට ලයිව් ටෙලිකාස්ට් එකක් දෙනවා ඇත්තේ නෑ රේඩියෝ එකේ එයාට කියනවා මේ ප්‍රශ්න හතරක් තියෙනවා පළවෙනි ප්‍රශ්නේ උත්තර දුන්නොත් රුපියල් 15ක් හම්බ වෙනවා ප්‍රශ්න දෙනවා ඉතින් එයාට උත්තර දෙනවා මිනිස්සයා දීලා රුපියල් 15 අතර දෙනවා හරි බොහොම හොඳයි දැන් හරි. ඉතින් දෙවෙනි ප්‍රශ්නේ ගන්න පුළුවන් තුන් සැරේ උත්සාහ කරන්න පුළුවන් වැරදුනොත් රුපියල් 15 දීලා යන්න ඕනේ. දිනුවොත් රුපියල් 50ක් දෙනවා. ඉතින් ආ දෙවෙනි දෙවෙනි ප්‍රශ්නේට උත්තර ගත්තාම තුන්වෙනි වතාවක් ඇතුළත අවස්ථාව බොහෝ විට තියෙනවා. ඒකට රුපියල් 65ක් අතේ තියෙනවා. හරි ඊට පස්සේ කියනවා තුන්වෙනි ප්‍රශ්නේ එනවා දෙවතාවයි උත්සාහ කරන්න පුළුවන් තප්පර පහක් ඇතුළත උත්තර දෙන්න ඕනේ. දුන්නේ නැත්නම් රුපියල් 65 රුපියල් 35 දීලා යන්න ඕනේ. ගන්නවද නැද්ද කියලා අහන ප්‍රශ්නේ. ඉතින් ලැජ්ජයි එතෙන් යනකොට තියෙන අර 65 ගෙදර යන්න වෙනකොටදී මොකද දෙනෙක් ගන්නවා. ඉතින් ගන්නවා කියවට පස්සේ හරි තක්කු මුක්කුට වැටලා මොකද දෙනෙක් වැටෙනවා. වැටෙනාට පස්සේ අරකින් 100 පානක් දීලා බස්කුලිය විතරයි ඉතුරුනේ ගෙදර යන්න පුළුවන්. ඊට පස්සේ සමහරු දිනනවා. අන්තිම ප්‍රශ්නේ එකවරයි උත්සාහ කරනවා. තප්පර තුනයි හම්බ වෙන්නේ. දිනුවත් රුපියල් 10000ක් හම්බ වෙනවා. නොල පෙරදුන මෙච්චරයි පරදි කියන්නේ. ඉතින් අතෙත් එnde end end end යනකොට ෆුල් ටෙන්ෂන් එකකට ගෙනලා බර ගාණක් හම්බ වෙනවා. ඉතින් මේ වගේ අර එකින් එක එකින් එක ඉහළට යනකොට හැම කෙනාම අන්තිම ප්‍රශ්නේ යනවා මොකද ලැජ්ජයි මේ මිනිස්සු ඇති කරන தത്വෙදී කල්ලි ටික අරගෙන යන්නේ නැහැ. ඉතින් අර අන්තිම තියෙන ටික තේරම ආපහු අර මිනිස්සුන්ට දීලා මස්කුලිය විතරයි ගෙදර යනට හම්බෙන්නේ. ඉතින් එතෙන්දී දිනුවොත් හැබැයි දිනුවොත් ඉතින් විශාල තෑග්ගක් හම්බෙන්නේ වගේ අර මුලින් මුලින් අපි පොඩි පොඩි ගැම්ම අරගෙන ඉස්සරහට එනකොට හරි හෙට්ටුවක් අපිට හම්බෙන්නේ. මොකද කියන්නේ? මොකද කියන්නේ මේක අරගෙන යනවද නැත්නම් තියලා යනවද කියලා නිකන් එනවා මේ නීරස ගති, කම්මැලි ගති, කරකෝණ ගති, බය කරන ගති අසීමිත විදියට එනවා. ඉතින් ඒක උඩ හිතනවා දාලා ගහලා ගියොත් ආයේ මොකුත් නැහැ ඉතින් භාවනා ගැන ඇති වෙන්නේ හරිම පශ්චාත්තාපේ පරාජිත හැඟීමක්. දිනුවොත් එහා පැතර ගිහිල්ලා. ආයේ මොකක්වත් නැහැ ඉතින් කියා ගන්න බෑ. අම්මා තාත්තට දෙන්න බැරි ලুকু ජයග්‍රහණයක් තියෙන හැබැයි ඒක කරලා ගියාම ආයෙ සැරයක් අන්න ඊගාදාසේ ආයෙ ප්‍රශ්නයක්. ඒ කෙරුවට හරියන්නේ ඊගාදාසේ තව ඊට වැඩිය උග්‍රයි. ඔහොම කරගෙන කරගෙන කරගෙන යන්නේ මේක නිසා මේක ප්‍රතිස්ථාපනය කරන වැඩක් තියෙනවා. ඒ නිසා ගැම්මේ තියෙන්නේ මෙතන වැඩි. ඒ යෝගාවචර ජීවිතේදී නම් ඒක ගොඩක් ක්‍රියාත්මක කරන්න try කරන්න පුළුවන් මේ සාමාන්‍ය ජීවිතයේ දෙයක් නම් සතියෙන් ඒක කළා ඉක්මනින් ඒකෙන් ඊට අයින් කරගන්න කියන එක අත්කරේ වෙනවා. දෙපැත්ත ඒක තියෙන ඇත්තරම සමාජික වටිනාකමකුත් තියෙනවා. දේශපාලන ආර්ථික වශයෙන් එක එක මට්ටම් තියෙනවා. කොයි එක හරි දැන් මෙහෙම මේ ස්වාමීන් වහන්සේ නමක් වාහනේ ගිහිල්ලා තියෙනවා අර ප්‍රයිවට් බස් ලංකාවේ තියෙන මේ ඩ්‍රයිවර් සීට් එක මේ පැත්තන මේ පැත්තේ සීට් එකක් තියෙන හොඳට වින් ස්ක්‍රීන් එක පේනවා. ඉතින් යනකොට ඇක්සිඩන්ට් එකක් වෙලා. ඇක්සිඩන්ට් එකක් තාම ඉතින් මේ ක්‍රිමිනල්. ඉතින් දැන් ඒ ස්වාමීන් වහන්සේගේ සාක්කය තමයි පළවෙනි සාක්කය. එදාසේ සිද්ධිය වෙනකොටම ඇත්ත කවගත්තා. පොලිසියෙන් ඇවිල්ලා කතා කරනකම් ඇත්ත කවනකොට මම දැක්කේ නෑ මහත්තයෝ. මම දැක්කේ නෑ. වෙන කෙනෙක් නම් කරන්නේ අත් දෙකක් ඇරලා මේක මේ ටෙලිවිෂන් කැමරා එකක් දාලා ඔක්කොම සේව් කරගන්න එක නෙමේ වටිනා අවස්ථාවක් කියලා. නමුත් දන්නවා මේක දැන් සාක්ෂි දෙන්න වුණොත් මහානකමට ගැලපෙන්නේ නැහැ. උසාවිය යන්න වෙනවා රේ මේ. සිද්ධිය වෙනකොටම දැනගත්තා ඉතින් ඩෙට්‍රිමෙන්ටල් ක්‍රිමිනල් ඒ වෙලාවම ඇත් දෙක වහගෙන අනික් කට්ටිය කොච්චරවත් දඟලද්දි ඇත් දෙක වහගෙන මේ ඉඳලා කවුරුර ඇවිල්ලා මේ තමයි දැකින් අනේ මම දැක්කේ නෑ මං ඇත් දෙක වහගෙන හිටියේ. දැක්කත් ඇත් දෙක වහගෙන හිටියයි කියලා පැත්තකට වුණාම නෑ ඇත්ත එක වහගෙනම හිටියානම් දකින්නකොටම දැනගෙන ඇත්ත එක වැහුවානම් එයා යෝගාවචරයක් වෙනවා. මුසාවාදයක් වෙන්නේ නෑ. පස්සේ ඇත්ත එක වහගත්තා නම් මේ සිද්ධියෙන් ගැලවීමට කරන වැඩක් වෙනවා. ඒ ස්වාමීන් වහන්සේගේ වෙලා තියෙන වෙන සිද්ධිය වෙනකොටම දැනගත්තා detrimental criminal ඒ වෙලාවෙම ඇත්ත එක වහගෙන එයා දන්නවා ඊට පස්සේ මේක මොකෙන් හරි පැටලුනොත් එයාට මහානකමක් මොනක කරන්න බෑ. ඒ නිසා අපිට පුළුවන් තරම් තියෙන්නේ මේ වගේ දේවල් වලදී විට්නස් වෙන එක නෙවෙයි. තමන්ගේ චිත්ත ප්‍රවෘත්ති බේරගෙන වැඩ කරන එකයි තියෙන්නේ. මොනම දෙයක් හරි වෙනකොට අපි බලන්න ඕනේ මේකෙන් අඩුම හානියක් වෙන වැඩේ මොකද්ද? හානි නොවීම කරන්න බෑ. ඒක වෙච්ච එක අවාසනාවන්ත සිද්ධියක්. ඒක වෙනම දෙයක්. අඩුම හානියක් කරන්න තමයි අපිට ඥානය කියලා එකක් තියෙන්නේ. එහෙම නැත්නම් ඉතින් අපි අරක ගාගෙන හතිකොන කැත කරගෙන ඇඟෙත් ගාගෙන වටෙත් ගාගෙන අනා ගන්නවා. නැත්නම් ඒ වෙලා තියෙනවා අපිට අනන්තවත් දැන් තියෙන පුළුවන් තරම් එච්චරම දුරදිග යන්න ඉස්සෙල්ලා චිත්ත ප්‍රවෘත්ති පරිසම් කරගන්න. ඒක ලොකු ස්වාමීන් වහන්සේත් එක්ක මම කතා කරන ලොකු ස්වාමීන් කිව්වේ මොන දෙයක් වුණත් නම ඒකෙන් හිත මෑත් කරගන්න පුළුවන්කම තියාගන්න ඕන කිව්වා එච්චරයි කිව්වා. එතකොට මම ওই ප්‍රශ්නය අහුවා. ඒක ස්වාමීන් විනය අතින් අහුවෙනවනේ. හිත මෑත් කරගත්තේ නෑ නෑ. හිත විනය අහුණාද නැද්ද මෝසාවාද නැද්ද කියලා බලන්න ඉස්සලාම හිත බේර ගන්න ඕන කිව්වා. හිත ඇවිස්සුනොත් මොනම දෙයක්වත් අපි ගන්න තීන්දුව වැඩක් නෑ. කොරස් කටේවත් අත දාගන්න බැහැ. නිසා සිතු වෙනකොටම මේක මේ ඇහිමක්. මේක දැකීමක් මේක ගන්ධ සුවඳක් මේ සිද්ධියක් ස්වභාවයක් කියන මට්ටමෙම නැත කරගන්න පුළුවන් නම් ලොකු ගැලවමක් තියෙනවා එතන ඒක අමාරුයි කිය ප්‍රශ්නේ මම පිළිගන්නවා අමාරුයි නමුත් මේ අවස්ථාව තියෙනවා වුණු කරන්න පුළුවන් දවසින් දවසේ ඒක දිනු කරන්න පුළුවන් කිසියම් දෙයක් මේ අල්ලබදා ගන්න එපා අල්ල බදාගත්තේ නැහැ කියලා වෙන්නේ ඕන දෙයක් ඊගාවට එනවා. ඊගාවට එන්නේ තල් ෆ්‍රෙෂ් එකක්. ඊගාව ඒක ගියාට පස්සේ ඊගාටත් එන්න ෆ්‍රෙෂ් එකක්. ඕකම තියාගෙන ඉන්න ඕන කමක් නැහැ. බුදලියට තියාගන්න, දෑවැද්දට දෙන්න මොකක්වත් ඕන කමක් නැහැ. මොකද අපි එනකොට මොකක්වත් අරගෙන ආවේ නැහැ. යනකොට එකක්වත් ඔය අපිට ඕන දාන්න සුදුසු දෑවැද්ද දෙන්න හම්බ වෙන්නේ නැහැ අපිට. මහ වාතයක් ඕක. නිසා ඒක යන්න හරියන ඒ කියන්නේ ත්‍රෝවේ ටයිප් එක තමයි. ඒක ගත්තා ඒක වැඩ කෙරුවා ඉවර කරා ඉවරයි. අපි මේ මට දවල්ට මතක් කරා අපි අර ඉංග්‍රීසියෙන් කියපු බණ පිළිබඳව සිංහල පරිවර්තනයක්. මේ මම දෙකදී මම උත්සාහ කරේ අපි මේ ඕගතරණ සූත්‍රයේ මතක් කරේ හරුවචනන්සේ කියලා තියෙනවා මම මේ ඕග දේවතාවෙක් ඇවිල්ලා දවලා තියෙනවා මම මේ ලෝකේ දිහා බලන් හිටියා කොච්චර දෝ කාලයක් හරියට මිනිස්සු දඟලනවා කිසිම කෙනෙක් එගොඩ වුණේ නැහැ ඔබ වහන්සේ ඊටාත්ම දක්ෂ විදිහට ඒකට උනානේ නිදුකානන් වහන්සේ ඒකට වෙච්ච ඔබ වහන්සේ මේකට ගත්ත උපක්‍රමය මොකද්ද එතකොට පුත්‍රයන් කියනවා අපතිට්ටං අනායුවන් ආවුසෝ ඕග ඕගම තරිතදී මම ටැග් ගහලා නතර වෙන්නෙත් නැතුව ඕනට ඉඳ දඟලන්නෙත් නැතුව මම ඒකට උනායි කියලා. ඒතර කියනවා මොකද්ද ඔබ වහන්සේ කියන්නේ මේ අනායුවන් අපතිට්ටං ඕගම තරිතදී කියලා. යම් විදියකට ඇවැත්නි මම මේ ගලන ගඟේ සීතල වෙලා එකතන හියන ගිලිලා නැහිනවා. ඕනෙට දඟලන්න ගියා නම් රැල්ලට අහු වෙනවා මම මේ දෙක දන්නගෙන හරියට රැල්ලට ඕන විදියට බර දාලා මම ඒකට උණයි කියලා ඉතින් ඒ කියන්නේ අන්ත දෙකට වැටෙන්නේ නැතුව මැද පාරේ යන්න ඕනේ. ඉතින් මම දවස් හතරක් විතර විස්තර කරන්න ඇවිල්ලා ඒක ඇත්තටම මම કૃතිමව දැම්මා මේ වැඩේ කරන්න තියෙන එකම ක්‍රමේ සතිමත් වීම විතරයි කියන්නේ. සතියෙන් තමයි අපිට කළ යුත්තේ මොකද මොකල යුත්තේ පිළිබඳව පිරිසුදු අවබෝධයක් දෙන්නේ. ඉතින් මේ සතියෙන් ඉන්නවනම් අපි අරමුණක් තියාගන්න. අරමුණේ හැටි කොහොමද? අරමුණට මොකද වෙන්නේ? ආ ඒකෙත් තියෙන ස්වභාව ලක්ෂණ, සාමාන්‍ය ලක්ෂණ, සම්පති ලක්ෂණ කියලා ඒකෙත් ප්‍රවාහයක් යනවා. අද දවල් මම මතක් කරේ එහෙම සතියෙන් ඉන්නවනම් ඒ වැඩේට යන්න අපිට හේතු වෙච්ච සද්ධාවට මොකද වෙන්නේ? මෙතෙක් කරපු අපි ඒක සඳහා කරපු වීරිය කොහොමද අපිට ප්‍රගමණයකට යනවද නැද්ද යනවද කියලා වැටහෙන්නේ. සතිය මොන මොන මට්ටම් වලට දියුණු වෙන්නේ? සමාධිය මොන මොන මට්ටම් වලට දියුණු වෙන්නේ? ප්‍රඥාව අපි ගත්ත පාර හරිනම් අපි ඇත්තට ගඟ දිගේ යනවද දැන්? නැත්නම් ගහගෙන ගිහිලාද මැරිලාද එබිලාද කියලා දැනගන්නේ කොහොමද? අන්න ඒක බලන්න හොඳට සතියෙන් ඉන්නවනම් අපිට වෙනදා නොදැක්ක තාලට අරමුණේ මුලැමැදාක දකිමින් අරමුණේ විසිතුරු දකිනවනම් ඒ ඇති වෙන සද්ධාව ඉස්සර වගේ එකක් නෙවෙයි ඒ ඕනම තැනක ගිහිල්ලා මට මේ විවේකී හම්බෙලා භාවනා කරොත් මට අරමුණ මේ විදිහට දැක ගන්න පුළුවන් කියලා ඒ තමන් පිළිබඳවම බුදුහාමරෝගෙන් ආපු සද්ධාව නෙවෙයි Taman තුලින්ම ගැම්මක් එන්න පටන් අර ගන්නවා මේක මේ গুপ্ত දෙයක් නෙවෙයි අරමුණ දිහා මේ විදිහට බැලුවොත් අරමුණ මට මේ විදිහට දැකන්න පුළුවන් කියලා Tamanට ඇතුළත පිරිසිදු වෙලා ගන්න පුළුවන් සද්ධාාවක් පහනවා Tamanගේ ප්‍රයත්නය පිළිබඳව ඒ වගේම මේ වගේ වැඩක් කරනකොට කොච්චර මේ වීරිය යොදන්න ඕනද කියලා ඒ වීරිය ඕනට වැඩි යෙදුවොත් ලොකු බලාපොරොත්තු වෙතෝ ප්‍රතිඵල බලාපොරොත්තු වෙන තරම වීරියොත් හිත අවසලා දානවා වීරිය මැදි වුණොත් නින්දර වැටෙනවා. මේ දෙක මැද හරියට මේ හිත වට ගන්නතු මැදින් ගෙනියනද කඹේ යවිදින කොට වගේ මොන වගේ වීරියක් වෙදන්න ඕනද කියලා දැනගත්තොත් ඒක දන්නවා කිසිම පොතකින් ඉගෙන ගන්න බෑ. ඒක තමන් කරලම මෙන්න මේ මට්ටමේ මේ මට්ටමේ වීරියක් දාන්න ඕන කියලා තමන්ගේ අත්දැකීමෙන් එනවා. ඒ වගේ මේ ගත්ත අත්දැකීම කාටවත් දෙන්න බෑ. මම කරපු ඒ වීරිය කවදාවත් උගන්නන්න බෑ. එයා ඒක කරලම ඉගෙන ගන්න. ඒ නිසා තමන්ගේ වීරිය පිළිබඳවත් අර ආරම්භක වීර්යයක් නෙමෙයි. ගත්ත බර බිම නොදබා. දිගට ගෙනියන මේ මේකට කියනවා අනික්කම ධාතුවට වැටෙනවා. වීර්යයත් ලොකු ප්‍රගමනයක් වෙනවා. සතියත් තැන් තැන් වලින් ගිය සතිය අකණ්ඩ වෙන්න පටන් ගන්නවා. එතකොට තමයි තේරෙනවා අරමුණේ වැඩි වේලාවක් ඉන්නවා. දැක්කට අරමුණ මුණත විතරක් නෙවෙයි කිඳා බහින ගතියක් කියලා. ඒක සමාධිය ගත්තාම එකම අරමුණ නිකන් මේ ඉස්සල දුව දුව සද්ද වේදනා හිතවිලි මැද අල්ලගත්ත අරමුණ දැන් මූණත ඉස්සර නතර වෙන්න වගේ. වැඩි වේලාවක් අරමුණ හිතයි සම්පාත වෙන ගතිය වෙන්න පටන් ගන්නවා. ඒක ලිලේ අරමුණෙත් හරියට ඕනේ තැනට ඩ්‍රිල් කට්ටට පොන්චිය තියලා ඇල්ලුවා වගේ. ඩ්‍රිල් කට්ට පනිනවනේ පොන්චිය තිබෙ නැත්තම්. පොන්චිය තියලා අල්ලපුවම අල්ලන්නේ. තමන්න තේරෙනද ඒ හරියට ඒ තැනටමයි වදින්නේ කියලා. එහෙම නැති වුණොත් එහෙම ඩ්‍රිල් එක වුණොත් සෙන්ටර් වෙන්නේ නැහැ. අන්න ඒක හොඳට සෙන්ටර් වෙනවා දැන් ඩ්‍රිල් කට්ට එහෙම පනින්න නැතුව අල්ලන්න පටන් ගන්නවා. ඒක හොඳට තේරෙනවා. ඊට ප්‍රඥාවෙන් කියලා කියන්නේ තමයි තේරෙන්න පටන් ගන්නවා මෙන්න මේ වගේ මේ ධර්ම එකතු වෙච්චාම මේ ආනාපානයේ අස්පනා පිට මේ දකින්න දේ මිතුආකල් සංසාරේ දැකලා නැහැ අපි දැක්කේ ඉතිහාසයේ භූගෝලයේ අටහගතයේ අනම්මන එව්ව ධර්මතාවයට වැඩිය මේක ප්‍රත්‍යක්ෂයක් මේ ප්‍රත්‍යක්ෂයෙන් විතරයි ධර්මයේ අවබෝධ කරන්න පුළුවන් කියලා ඒ තමන් මේ හරිගිය පරියන්කේදී හම්බෙච්ච මේ මූලික අස්පනා පිට දැනුම ඉතාම ලේසියක් වුණත් පුදුමාකාර වටිනාකමක් තියෙන බව තේරෙනවා. අනිකුත් ධර්ම ටොංගණන් තියුණත් ඒක අපිට තණ්හාමාන දිට්ඨිය ඇති කරනවා. මේක නෑ. මේක ලෝභ දෝෂ ඇති කරන්නේ නැහැ කියලා ඒ Taman ගත්ත අත්දැකීමෙන් එන පුංචි ප්‍රඥාව මේ කාට විකුණන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි කායත් ගන්නත් බැරි දෙයක් කියලා වෙනදා නොතිබිච්ච එකක් ඒ. ඒ වගේ අර සීල සමාධි, සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ධර්ම නිකන් කාගෙන යන ගතියක් එන්න පටන් ගන්නවා. ඒක ඉස්තල්ලාම වැටෙන භාවනා කරන කෙනාටමයි. කවුරුහරි කියලා දුන්නාට පස්සේ මේක මේක කියලා තේරුම් ගත්තේ නැතත් තේරෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ පුද්ගලගේ පෞරුෂත්වයේ අරමුණේ වෙනස් වීමක් විතරක් වෙනව නෙමෙයි. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය පහේම වෙනදා නොදැකිච්ච විදිහේ එල්ලයක්, යම් කාගෙන යන ගතියක් එන්න පටන් ගන්නවා. ඒකත් මේ පුද්ගලයාට තේරෙනවා. ඒක නිසා අපි ඒ අන්තයට ගියලත් නැහැ මේ අන්තයට ගියත් නැහැ කියලා දන්නවනම් සැකයක් එන්නේ නැහැ. සැකයක් එන්නේ මම හරි පාර දින්නේ නැති පාර දින්නේ මම දැන් ගිලිලාද මං ගසාගෙන ගිහිලාද කියන සැකේ. නමුත් හරියට අරමුණට මුණ දැම්මනම් බලාගෙන ගියානම් ඒ පුදුරට තේනවා ඉබේම තේනවා මේ නොකිය ගමනක යන්නේ කියලා. ඒ නිසා මේ ඉන්දියා ධර්මයන්ගෙත් වෙනසක් ඇති වෙනවා. මේ තාම මේ මට්ටමේ තියෙනකොට සද්ධා විද්‍ය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම කිය. මේක තව එහා මට්ටමක් තියෙනවා බල ධර්ම කියලා. එතකොට යනකොට මීටත් වැඩිය පන්නරයක් යනවා. සතියෙම තමයි සතිය ඉස්සර වෙනකොට ඊතුරු ධර්ම වලටත් මේ පන්නරේ වැටීමක් වෙනවා. අන්නේ පන්නරේ කවදාකවත් ආපස්සට යන එකක් නෙවෙයි. ඒක හැමදාම අල්ලලා අල්ලලා ඉස්සරහට දෙනවා. අද සතිය මෙතනින් කැරිලා මාසෙකට පස්සේ වැඩ කරන්න ගියත් අනිත් දවසේ යනකොට ටිකක් පරණ පාරේ නිකන් වල් වැදිච්ච ගතියක් තියෙනවා. මොකද පාරෙන් ගත්ත ගැම්ම ඉතුරු වෙනවා. යම් ඥානයක් ඇති වුණා නම් ඒක ටිකක් මල කරගෙන ගතිය එනවා. ආයෙ පොලිෂ් කරලා ගන්න පුළුවන් ගතියක්. ඒ නිසා මෙව එකින් එකට එකින් එකට තල්ලු කරන තල්ලු කරන යන ගතියක් එනවා. ඉතින් ඒක නිසා මේක මේ නිවන් දැක්කම නැති වුණාට මේ යොදපු කාලයෙන් වැඩක් වෙලා තියෙන බව. ඒ කියන්නේ මේ ජීවිතේ නිවන් ලබන්න පුළුවන් පෙළ ගැස්මක් එන බව යෝගාචර තේරෙනවා. මේක වෙන ආගම් වල නැහැ. ඒකෙදි කියන්නේ මේ ඇදහිල්ල තියාගන්න මරණයෙන් මත්තේ තමයි දිවි ලෝක යන්නේ ස්වර්ගයට මේක නෑ. මේකේ කරන කරන ප්‍රමාණයට යොදේ පිළිපොතු මේ මේ සත්‍ය ප්‍රමාණය හැටියට රීօගනයිසේෂන් එකක් යනවා. ඒක 1 to 1 relationship එකක් තියෙන. මිස්ටික්ස් මොකුත් නැහැ. හරියට යෙදුණා නම් ඒ වැඩේ කරනවා. ආහන් මේක තේරෙන්න පටන් ගන්නකොට පේනවා මේක කාලයත් එක්ක තියෙන වැඩක්. දැන් ඉතින් සකස් වෙලා සැලසුම් කරගෙන නිත්‍ය නිත්‍ය ෆයිට් එකක් දීලා මේ ඉක්මනට ඉක්මනට මේ වැඩේ කරගන්න ඕනේ කියලා නොතිපිච්ච මොකද ඒකට කියන්නේ සංවේග පහළ වෙන්න පටන් ගන්නවා. මේක සල්ලි දාන එකේ වටිනාකමක් තියෙනවා. බිස්නස් එකේ ලාභ තියෙනවා. කාගෙන යන්න පටන් අරගන්න. එහෙම වුණාට පස්සේ තමයි ඒ යෝගාවචර ගොඩක් වෙලාට ඔය මේ නැත්නම් ඒ මනසට යෝගාවචර කියන්න පුළුවන් වෙන්නේ ඊට පස්සේ තමයි. එතකම්ම නිකන් ආවට ගියාට අතන මෙතන වැඩ කර කර නොතෙන් එනකොට ඉන්ද්‍රිය ධර්ම බාටපත් වෙනකොට ඉතින් චරිතයේ සංවිධානයක් ගුණයක් එන්න පටන් අරගන්නවා. ඒ නිසා සතියෙන් පටන් අරගත්තට ඊටු ධර්ම සේරම සතිය මාර්ගයේ ඉදිරියට වැඩෙන බව තමයි මට කියන්න ඕන. ඒක තමයි වීරියේ හදිසි වැඩිවීම තමයි ඒක ගොඩාක් වෙන්නේ තරුණ ජීවිතවලට බොහෝම ඉක්මනට ප්‍රතිඵල ඉල්ලන ගතියක් තියෙනවා. ඒකම ආශියාක ආශියාතික මනසට වැඩිය බඩහිර මනස කල්පනා කරන මනස බොහෝම ඉක්මනට ප්‍රතිඵල ඉල්ලනවා. ආශියා කරේ නෑ ආශියා කරේ වතක් බුදුහාමුදුර වෙනින් කරන්න කියලා ඉන්න පුළුවන්. බටේට චින්තනයේ තියෙන කෙනා එහෙම බෑ. එයා කරන්නේ එතන එතන ප්‍රතිඵල ඉල්ලගෙන. ඒක තිබිය යුතුයි මට්ටමකට. වැඩි වෙච්ච ගමන් මේ සම්පූර්ණ වීර්ය වැඩිකම නිසා අවුල් වෙනවා. අවුල් වෙලා කිසිම දවසක අරමුණට හිත යන්නේ මේ කියන්නේ මේ පුංචි මැස්සෙක් මරන්න කාලතුවක් උණ්ඩකින් දමල වෙදී ඉබ්බට පස්සේ ඒ වගේ අර පොඩි වැඩේට ඕනට වැඩි ශක්තිය දැම්මොත් ඕවර් ෂූටින්. ඉතුරු වෙන්නේ ආචෛත්‍ය ගුණා මේ මේ දරපැලුවා වගේ කියලා පොරවත් ඉවරයි පොළවත් දනවලත් ගන්න දෙයක් නැහැ. බිමත් කොටලා අතිත් කරකට ඇවිල්ලිවලා දාර දර කැලි ලිපේ දාන්න බැරි තරම් තුණ්ඩම් වෙනවා. ඒ ඉවරයක් නැහැ. දර බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒකේ හුඟක් මුලදී මේ මේ තරුණව භාවනා කරන්න යන අයට වෙනවා. ඉතින් ඒගොල්ලන් කියලා දෙන්න ඕනේ මේක වැඩි නම් සමාජි පැත්ත වැඩි කරන්න වීඩිය ඕනට වැඩි දාන්න යන්න එපා. ඒ සමබර කරන්න. ඒ සමබර කිරීම තමයි යතන කියන්නේ ඕනට වැඩිය මන් දැඟලුවා නම් ගසාගෙන යනවා ආයෂ්මතුන් කියලා කියන්නේ. ඕක තමයි. මම ඕනට ඉතින් සීතල වුණා නම් ගිලිලා නැහිනවා. ඕනට දැඟලුවා නම් ගසාගෙන යනවා. ඉතින් මේ දෙකමම කරේ නැති නිසා මම ඒකට ගියයි කියලායි මෙතන සරුවත් යනසේ දේශනා කරන්නේ. ඒ මුල් සූත්‍රේ. ඔක්කොම චෛසික ධර්ම. චෛසික ධර්ම ප්‍රධාන වශයෙන් මේ පෙරමුණු ගන්නවා. ඒ කියන්නේ පන්තික මොනිටර් කෙනෙක් වගේ කණ්ඩායමක ලීඩර්ෂිප් එක අරගන්නවා. ඒකෙන් තමයි සංවිධානය වෙන්න පටන් අරගන්නේ. ඒ කියන්නේ එක විදිහට බලනවා නම් අර විපස්සනායෙන් බලනකොට කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිත උද්දච්ච කුක්කුච්ච කියන නීවරණ ධර්ම නරක ධර්ම වෙනුවට දැන් සද්ධා විරිය සති සමාධි ප්‍රඥා වගේ හොඳ පස් දෙනෙක් ඇවිල්ලා ආරක්ෂාව සලසනවා. නරක මේ ප්‍රවාහ පහ වෙනුවට හොඳ පැත්තක් එන්න පටන් ගන්න. ඉතින් මේ දෙනාගේ සටන යනවා මේ වෙලාවේ. අරවත් ෆයිට් කරනවා මේවත් ෆයිට් කරනවා. ඒවට මේවා ප්‍රතිපක්ෂ ධර්ම. ප්‍රතිපක්ෂ ධර්ම බාටපත් වෙනවා. ඉතින් ඊට වෙලාවට යෝගාවචරය ඉතින් දෙකම රණ්ඩු කරන පුළුවන් තරම් යෝගාවචරය අර මේ හේනේ ඇට වපුරලා තනකොළත් පැලවෙනවා ඇටත් බෝගත් පැලවෙනකොට යා තනකොළ විතරක් ගලවලා දාලා භෝග පැලවට අවස්ථාව ලබා දෙනවනේ. එතකොට භෝගපැල අවස්ථාව අරගෙන පොළොව වහගත්තට පස්සේ ආය තනකොළේ ඉන්නේ නැහැ. නමුත් තනකොළයි පැටයි මේ භෝගයයි වැටෙන වෙලාවදී කුවියා ගිහිලා තනකොළේ ගලවලා දැම්මේ නැත්නම් භෝගෙට බෑ තනකොළ මරන්න. එදිට කුවියා අතුරියත් ගන්න ඕනේ. ඒ අතුරියත් තමයි මේ කාමච්ඡන්ද වගේ දේවල් ගලවලා දාලා සද්ධා විදියේ සත්‍ය සමාධි ප්‍රඥාව වැඩෙන්න ඉඩ අරින එක. ඒක මේ සමාධි අනුග්‍රහිතය කියලා කියන්නේ යෝගා මේ ගොවියා විශ්ින් කළ යුත්තක් ඒ වෙලාවේ. භෝගේ හොඳ ප්‍රයෝජන ලබා ගැනීමට. ගරු ස්වාමීන් වහන්සේ ආස්වාද ප්‍රසවාස කායට සිත යොමු කර ආනාපාන සතිය වඩන විට එහි කෙටි බව දිග බව ආස්වාද ප්‍රසවාසයේ වෙනස ආදී හොඳින් වැටේ. තවද ආස්වාද ප්‍රසවාසයේ සියුම් විවිධ හොඳින් වැටේ. නමුත් ආස්වාද ප්‍රසවාසයේ කයේ මුලැමැදාක බලන ආකාරය නොතේරේ. එය ගැඹුරුද ලිහිල්ල තෝරා දෙනමින් කරනවා ඉල්ලා සිටිමි. විශේෂයෙන්ම අර මේ දිග බව කෙටි බව වැටෙනවා නම් දිග බව වැටෙනකොට එකකින් අදහස් කරන්නේ පිරිමැදීම. අපි හිතනවා පිරිමැදීම දකින්නවාද වැඩි වේලාවක් පිරිමැදීගෙන තියෙනවා. ඇතුල් වෙනකොට පිට වෙනකොටත් වැඩි වේලාවක් පිරිමැදීගෙන තියෙනවා. කෙටි බව කියලා කියන්නේ පිරිමැදින වේලාව ටිකයි. ඇතුල් වෙනකොටයි පිරිමැදෙනකොට. අන්නේ මේ පිරිමැදීමේ පටන් ගන්න තැන තමයි මුල කියලා කියන්නේ. Tamande පිරිමැදීම නොදෙනී තැන ඉඳලා දැනෙන්න පටන් ගන්න තැන මුල කියනවා. දැනෙලා ඉවර වෙච්ච තැන කියනවා කොන කියලා. ඒ දෙක අතරමැද හරිය මැද කියලා කියනවා. ඒක එච්චර මහ විශාල ගැඹුරක් ඒක ඇත්තේ නැහැ. මේ උණුසුමක් වැටෙනවා නම් ඒ උණුසුම නැති තැනින් උණුසුම වැටෙන පටන් ගන්න තැන තමයි මුල. ඊට පස්සේ උණුසුම නැති වෙලා යන තැන අග. දෙක අතර මැද මේක තුනම කොහොමඩක්වත් මුලදී පේන්නේ නැහැ කියලා කියනවා. මොකක් හරි එකක් පේනවනම් ආ දැන් පටන් අරගන්න කරගෙන කරගෙන යනකොට තමයි ගාක් සීසන් වෙනකොට තමයි හරි මේ මුල මේ මැද මේ අග කියලා හොඳට පිරිසිඳ දැක ගන්න පුළුවන් වෙන්නේ. නමුත් පටන් ගන්නට එකක් හරි නම් පේනවා. ගාක් වෙලාවට පේන්නේ මැද තමයි. නමුත් හොඳට අවධානය බලන්න මැදට එන්න ඒක ගොඩ නැගීගෙන එන ආකාරය මැදේ ඉඳලා ගොඩ නැගීෙත් එක නැති වෙලා යන ආකාර දෙක බැලීම තමයි අපි මුළුමැදඟ බැලීම සඳහා දෙන ධෛර්යය කියලා කියන්නේ අනුග්‍රහය කියලා කියන්නේ. ඊයි වෙලාව 10යි වෙන මේ අවස්ථානුකූල ප්‍රශ්න නැත්නම් අපිට පුළුවන් මේ දවසේ වැඩසටහන තුනිමා වාසයෙන් කර්ණිමිත සූත්‍රය සජ්ජායනා කරලා පේන පේන කාටත් පින් පමුණුවලා ඥාතීන්ට පින් පැමිණීමෙන් මේ නිමාව දකින්න. දැන් එකතු අපි සියලු මේ මේ මේ ඉන්න අයටත් උදව් කරන අයටත් පේන පිණ සියලු දෙනාගේම සුභසිද්ධිය පිණිස අපි කර්ණිමිත්‍ර සූත්‍රය සජ්ජායනා කරමු. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමිච්ඡ සක්කෝ උජුච සුජුච සුවචෝ චස්ස මුදු අනතිම සන්තුස්සකෝ ච සුභරෝ ච ඉච්ඡෝ ච සල්ලෞක බුද්ධී චන්තේන්ද්‍රියෝ ච නිපකෝ ච අප්පකම්බෝ කුලේසු අනනුගිද්ධෝ කුද්දං සමාචරේ කිංචීන විඤ්ඤු පරේ උපවදෙය්‍යුං සුඛිනෝ වාඛේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත් ये केचिपान भूतत् महन्ता वा मज्जिमारस्सकानुकतूला දිඨා වායේව අද්දිඨා යේච দূරේ වසන්ති අවිදූරේ වා සම්භවේසි වා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා නපරෝ පරං නිකුම්බේත නාති මඤ්ඤේත කත්තචිනං කංචි ව්‍යාරෝසනා පටිග සංඥානාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛමිච්ඡේය මාතා යථානියං පුත්තං ආයුසායේක පුත්ත මනුරක්කේ එවං පිසබ්බ භූතේසු මානසං භාවයේ අපරිමාණ මෙත්තං ච සම්බ ලෝකස්මින් මානසං භාවයේ අපරිමාණ බුද්ධං අධෝචතිරියං ච අසම්බාධං අවේරං අසපත්තං තිත්තං චරං නිසින්නෝ වාසයානෝ වා යාවතස්ස විගත මිද්දෝ ඒතං සතින් අදිත්තේය විහාරං ඉදමා වූ දිට්ඨිංච අනුපගම්ම සීල දස්සනේන සම්පන්නෝ කාමේසු විනේය්‍යගේ ධම්නයි ජාතු ගම්බසෙය්‍යං පුනරේති ඒතේන සච්ච වජ්ජේන සොත්තිතේ හෝතු සම්බදා ඒතේන සච්ච වජ්ජේන සබ්බ රෝගෝ විනස්සතු ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං එත්තාවතාච අම්මේයි සම්පතං පුඤ්ඤ සම්පතං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්‍ති සිද්ධියා එත්තාවතාච අම්මේ සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා චිරං රක්칸තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරං ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමීය බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉදං මේ පුඤ්ඤ ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සාදු සාදු සාදු